විශ්වාසනාතේ සත්‍යසම්පන්න අපි තවත් සංචාරාත්මක ප්‍රතිලකට සාකච්ඡාවටයි ඉලක්කන් බලාපොරොත්තු වෙන සුපුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න පටන් ගන්නගනිමු. ඒ අතර වාරේ සභාවේ ඉන්නට ඉදිරිපත් කළ ප්‍රශ්න කාශන කියන ආදරණ. මේ මලිකට ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාවට කරන විදිහට. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ මනෝ සංචේතන ආහාර තුලනය කිරීම හා බුදුරජාණන් වහන්සේ දාන චීවර වමුණාට දේශනා කළ දිත්තේ දිත්ත මන්තං රැකසන්නේ දැක්කොත් දැක්ක පමණයි සුතේ සුත මන්තං ඇසුවත් ඇසුවත් පමණයි යන ධර්මයක් සමග සම්බන්ධයක් ඇතිසේ මට හැඟේ මට පෙනේ කර්ණාවෙන් පහදා දෙනු මැනවි සම්බුදු සරණයි අතුමේ බාහිර ධාර්මිකයට දේශනා කරපු ප්‍රකාරය මාළුකී පුත්‍ර දේශනා කරේ. ඊට ඒකමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය දේශනා කරේ. ඒකමයි කියලා තියෙන්නේ ඇසත්තේ නම අන්දේක විදියට ඉඳ. දැකීම දැකීම මොනින් අතකරණකම තමයි ස්ටිග්මට. දැකපොදී ප්‍රමාණ හන්දයක් දෙපා ඒ නතර කරන්නේ. ආපොදී ආත්මට වෙන්නතර. ඉතින් ඇත්තටම මේ දේ කරන්න පුළුවන් මේ රෙකෝඩින් මැෂින් එකට. ඒක කොච්චර දේ අහගෙන හිටියත් කවදාසෝවන්නේ නැහැ. ඒ නැත්තම් මගේ කම්පියුටරේ අම්මා මේ දාලා සෝවන්නේ rahat වෙලා තියෙනවා. ඒක නම් කමටන් සිද්ධ කරනවා. ඒ තරම් බඩ තියෙනවා. ඒක තිට්ටි රිටුමත් අහකේ අල්ලගෙන ඉන්නවා. කවදාසෝවන්නේ ඒ මේ මැෂින් එකයි මගේ අතර වෙනස තමයි මට වුණ මම හපාතාකින් විග්‍රහිත කර කර නැසරෙකින් තමයි. ඉතින් ඒ නිසා අපි මේ දුක් කරදර ලෝකෙට ගන්නේ දීපුදී නැවත නැවත වමාරා ගැනීම පමණයි. නැත්නම් අපි කරා එන කිසිම දෙයක දුකක් නැහැ. ලෝකෙ වෙන්න තියෙන දේවල් වෙන්නේ. අපි ඒක අර දුක් කෙනෙක් විතරක් හිතේ තියාගෙන අයියෝ ගානේ කියා අයියෝ ඉතින් ඕකම කියෝ කියලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ජීවිතේ මල් විහිපා. යාළුවෝ මට කියනවා තේරෙන්නේ ආයෝ මට මේ කියන්න ඕන පොඩ්ඩක් පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ කියලා. එහෙම සකින හරි මම අහගෙන ඉන්නේ හැබැයි එක පොරොන්දුවක්වත් ඔයා ඊට පස්සේ මං කියන්නේ ආමයි. ඔච්චරයි අපි ළඟ තියෙන අල්ලපු දෙයක් සම්බන්ධයි. ඉතින් ඒ ටික දැන් ඔය රහසේ දේශනා කරලා තියෙනවා. කුම්භෝව අංගාන සකේ කලාපේ ඉබ්බෙක් තමයි මනුෂ්‍යට ඇතුළට ගන්නවා අපි යම් කිසි කෙනෙක් දන්නවනම් තමන් කරාය පැමිණෙන මේ සියලුම සංඥාවල් විත පැමිණෙන මේ ඉදුරන් ටික ගමනය කරගත්තොත් ඒ ඇතුළට එන දේවල් අභිනන්දනයේ අභිවදනයේ අජෝස චිත්තනි කරේ නැත්තම් ඒ නිල දේවල් ආටරදී මේ කොහොමදයි මේක මම තියාගෙන ඉන්නවනේ මේක මිසි කරන්න ඕනේ කියලා ඒක අභිරමණය කරන්නේ නැති තරම්. ඒවට රිංග ගන්න නැත්නම් මේ අභිවදනය කරන්නේ නැත්නම් කාටවත් කියන්නේ නැත්නම් මෙතන දුක ඉවරයි. මේ දුක එන්නේ කතාවෙමයි කියන්නේ. අපිට අපිට තින්නට දුක කියා ගන්න බැරි නේද? ඉවරනේ අඩුව නළු පිටින් ඉතින් නෑ නන්න කියලා. මේකේ වෙලා තිබුණට ඇද දෙන්නේ නැහැ. අර කමරාල වයිෆ් එක්ක ගියා වගේ දිවි ලෝකයක් නෑ. ඊපස්සේ නැවිලෙන් දෙනවා. මේ sannivedanaye තමයි ගොඩක් වෙලාට හොඳටයි නරකටයි දෙකටම තියෙන්නේ. අපිට මේ වෙත පැමිණෙන ඉවසියක් දුක් ගොඩක් මේ අනුන් කියන හරියට පෙළඹෙනවා. ඒකලෙන් ප්‍රපංච ඒක මේ වාග් බහුලීකර දානවා. මොවින් නොමිනේට පණිවලදී මොවින් නොමිනේට ඉන්නවා කියලා කියන්නේ හිතින් බැලුවම කියන එක නෙවෙයි. මොන නොකිය හිතේ කියලා මොකුත් වෙන්නේ. මොකුත් වෙන්නේ. කරගෙන හොඳම යාළුවා කියන්නේ මේ පුංචි දුප්පවක් කියන්න පුළුවන් කියලා. ඒකට කවි කියන්න පුළුවන්. නම් කතා ලියන්න පුළුවන්. පිච්චරයක් හදාන්න පුළුවන්. වීඩියෝ ෆිල්ම් එකක් හදාන්න පුළුවන්. සම්මාන දෙන්න. ඔන්න තියෙන්නේ. දුර්ජනන්තක තියෙන එක නමක් තමයි මුනි. මුනි කියන්නේ මියුට්. දේශනා කතා කරනවා. අවශ්‍ය විස්තර කතා කරනවා. එහෙම නැත්නම් කවුරු මොන අඬහව ගෑවත් බීගියට වෙන ගායනාගේ යසොන්දරා වෙලා කකුල් දෙක අල්ලගෙන තනියෙන් පල්ලේ දෙමෙනකන් නඩුව. සුදුතරජෝ කිව්වලු. ඔය බුදු කෙනෙක් කකුල් දෙක අල්ලන්නත් එපා අඬන්නත් එපා. ඉතින් කොට කරන්නේ. ඒක කොහොමද නේද? අනේ That's it. ජීවන්තය මේ මගේ ප්‍රියම්බිකාව මේ ලාකේ මොනවාද මේ මේ සිල්ප දක්වලා ගත්ත පරණ ගෑණි අයියෝකට තමා වෙන්නේ සාහල කුමාරයෙක් කිව්වාද මම ගෙදරින් ගියාට කියලා කියලා කිස් කරන්න කොහොමද? මොකක් රාහුල් කුමාරයෙක් නම් බුදු කෙනෙක් නැතුව. ඔය ටික බැරි නම් ඔය ටික බැරි නම් මේ අඬන එකට තව පුදුරු දාන්න හදනවා. මේ ලෝකී මොනයක් නැහැ. ඒ උදේ ඉඳලා හන්ට වෙනකන් කනපින්න ගන්න මොනම දෙයක්වත් නැතිවම ජීවත් වෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ කාට හරි කියන කණේ ගමන් කක්ක කරලා කාගෙන ගානවා. ඉවරයක් නැහැ. ඔක්කොම හිතිය කියලා මොකුත් ඉන්නේ මේ ටික ධර්මයෙන් බාර පාටලා බටචම පාටේ තේරෙන්නේ ඒ කියන්නේ ඔන්නේ නුකියයි. ඒකට එහෙනම් මොකද ඇයි කියලා තේරෙන්නේ නැහැ. මේ හිතිකන ආයත කියන්නේ කියලා කේලම් බසක් කියන්නේ හෝ බොරු කියන්නේ හෝ කිසිදෙම කතා කරන්න හෝ පරිසෝචන කතා කරලා අපරාධික උපදොත්තර සුගින් තාකෙනගේ හිතක් වෙහෙසනවා තමනුත් කර්ම වදනෝ දුක් වදනෝ ප්‍රසන්න කරනවා මොනවායි ඉතින් භාවනා කරන කෙනාගේ තියෙන ගතිය තමයි ඒක සාමාන්‍ය හොඳම වාහනේ විදින ශොකච්ඡෝදේ කරනවා ශරප්සෝබදී කියලා කියන්නේ ඒක අයරක් බලකන ගැඳුනට ඒ ෂොක් එක මේන් බොඩි එකට ගන්න. පැසෙන්ජර්ස් ලට දැනෙන්න ගන්න. දගස් කරලා යනවා. ඉන්ෂා හොඳම වාහනයක. වටිනම සිස්ටම් එක සස්පෙන්ෂන් සිස්ටම්. හොඳට සස්පෙන්ෂන් තියෙනවා. ඒ වගේ අනි ස්මූත් ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ භාවනා වාහනේ try කරලා ෂොක් ෂොක්ස් කියනවා හිතන්න එපා. ෂොක්ස් එනවා. ඒක ට්‍රාන්ස්මිට් කරන්න. එච්චරට ඇබ්සෝබ් කරන අදුම ප්‍රමාණයක් තමයි මේන් බොඩි එකට දෙන්නේ. ඇතෙන් ජස්ටට මේකේ දෙන්නේ. එහෙම නැත්තම් බරගන්න දෙකල්ලල පාරක යනවා කියන්නේ ජල ජල ජල ජල. කිසිම හකටසෝ ප්‍රශ්නයක්. ආන්න නොකරු එක ගන්න මට කරත් දෙකල්ලල පාරක යනවා කියන තමයි. අර බඩ දඩ බඩ දඩ බඩ. ජීවිතේ පමනා කරපිටන. යා මට කියන්නේ ක්‍රූසි වාතය හරහා යන ප්ලේන් එකක් වගේ ස්මූත්ලි යනවා. මොකද ඉන්නේ කිසිම ෂොක් එකක් ගන්න මේ ලෝකෙ මොනම සුදුසු එකක් නැහැ. ඉන්නේ මඩත් ඇරිය දුර්වල කෙනෙක්. ඒ මනසට ඔබ දෙන්න මොන කරන්නේ? උට ඒ ඒ තරම්වත් උසන්න බෑ. ඔබ තමයි කුටි. ඒ තීංගා ඉතින් ඒකට විරුද්ධ කවුරු හරි වචනයක් කතා කරනවා ඉතින් කම්බයින කොට ගන්නවා කවුත්තක් නෑ කවුත්තක් කක්මක් නෑ කියන දෙයක් කන්නේ බීජයට වේන ගායනා කරනවා වගේ ඒ හිමද අපි මේ මාදා බෙදා ගන්න බාද කියලා ඒකම තමයි ගරු ස්වාමීන් වහන්සේ බටහිර ලෝකයේ අධ්‍යාත්මික දියුණුවක් නොමැති සමාජ රටාවක් තුළ අපි අපගේ දරුවන් හදන විටෙම දරුවන් නොමග යන ප්‍රවණතාවය වැඩි නිසා එසේ අපගේ දරුවන් නොමග යන ලකුණු පැහැදිලි විට භාවනානු යෝගීන් ලෙස සියල්ල අත්හරින්න උත්සාහ කරමින් සිටින අපට අපගේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා මෙම අවස්ථාවට මුහුණ දෙන අප කෙසේ කටයුතු කළ යුතුදයි ඔබ වහන්සේගේ ඉතා කාරුණිකව අසා සිටිමි. කොමයි සිතා එම දරුවාට අත්හරිනවාද අත්හරිනවාද නැතිනම් භාවනාවට හිත යොදමින් මෙම දරුවාට යහපත් මඟට ගැනීමට කෙසේ කටයුතු කළ යුතුදැයි නොතේරේ. කරුණාකර පහදා දෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මට පේන කාරණා දෙකක් තියෙනවා. ඒ දෙකම කියපුවා මම දන්නවා මට බය වෙනවා කියලා. අනුකම්පාවන්ට ඇයි වෙස්ට් එකට ආවේ? <laughs> මට නැද 2006 පහේ ඉඳලා මට කියන කැනඩා ඉන්නේ කියලා මල්ලිකා කියලා කෙනෙක් ඉන්නවා ඕගොල්ලෝ කැනඩාට කට්ටිය ගෙන්නන්න පුළුවන් ගානකට මම මොකද ඉම පව් කරලා නෑ ඉච්ච ලසන ශ්‍රී ලංකාව තියෙන්නේ දෙක ඇයි දරුවෝ හැදුවේ ඒ දෙකම පණිවිඩ ඉස්සලා පොඩ්ඩක් හිතා බලන්න ඕනේ මම කියන්නේ වැන්නට පස්සේ කරන දෙයක් නෑ කියලා ඒ සඳහා මම කියන්නේ ස්තුති වන්දනවල මම මේ කරුණාරත්න ගමන් සූරියට පස්සේ ඉදිරිපත් කරනවා ඒ නිසා ඒ දෙකේ මේ දරුවෝ නඩමීම කරගෙන දැන් මේ දුකක් ඇති වෙලා තියෙනවා කියන එකේ මුල කොහෙද තියෙන්නේ? අපි වෙසෙල් ආවේ දෙක දරුවෝ හැදුවේ. අපි හිතනවාද මේ ජීවිතේ අත්‍යවශ්‍යම දෙයක් කියලා. නෝහම්බ මං කියන්නේ ඉතලා කිව්වයි කියලා. මහම්බ චිත්තය තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒ දරුවෝ හරි පාට අනේක මම කියන්නේ එකක්. නැත්නම් මේ වගේ පරිසරයක් දකිනකොට මම සතුටු වෙනවා. මොකද ඒ මට හම් වෙන දරුවෝ අනිකුත් ඒ බටහිරින් නරක වෙච්ච දරුවන් අතර ආදර්ශ ජීවිත ගත කරනවා. මම ගියා කැන්බරාවල දවස් තුනක විතර රිට්‍රීට් එකට. ඒ ගියාට පස්සේ කැන්බරා කියන්නේ සාමාන්‍ය ඔස්ට්‍රේලියාවේ රෝම් නගරයක් කියලා කියන්නේ කවුරුකත් යන්නේ නෙවෙයි තමයි පරිපාලන දිස්ත්‍රික්කේ. ගියාට සතුටු වුණා. ඊට පස්සේ කිව්වා දරුවන්ට අවස්ථාවක් දෙන්නේ. ඉතින් ඒක පිටුම තමයි. මේක පොය කොමිෂනර් දෙවිලේ හයි කොමිෂනර්. අවිනියොල්ල ඉතින් තාත්තලයි අම්මලයි කිව්වෝ මේක තමයි ප්‍රශ්නේ. මේ දරු පිළිපැසි මා කිව්වා. මම පොඩි ඉල්ලීමක් කරන්නේ අම්මලා තාත්තලා කරුණාකරලා කටවහන්න. මේ දරුවන්න කතා කරන්න කියන්නේ. එක ළමයි කතා කරලා කියපල්ලා. මම උඹලට අමුත්‍යක් බෑ මම මහණික් බෑ. උඹලගේ ජීවිතේ මේ අම්මලා තාත්තලා බලන පැත්තේ උඹලා බලද්දී මොකද කියන්නේ? ඒ කෙනෙක් කතා කරන්නේ. පොඩි කතා කරන්නේ. ඊට පස්සේ මම කිව්වා මට කරන්න දැනෙන මම කතා කරනවා අහනවා නම් අහන්නේ. මොනක ගියේ කාරණා ඔය ඉල්ල බව දන්නවනම් මෙච්චර අපිට හදන්න පුළුවන් උදන්න තකෝ හදන්න. ඊට පස්සේ එතන බොහෝමත්ම රැඩිකල් වාදී මනුස්සයෙක් දුවක් හිටියා. අවුරුදු 17ක 18ක විතරදී ඒ මනුස්සයෙක් මයිත් ඒ දාවල කිව්වා මම පන්සල් පටන් ගන්න ස්වාමීන් වහන්සේ ආගමික දෙයකට උදව් කරන්න යන්නේ නැහැ. මේක මේ මිනිස්සු හතරස් මිනිස්සු ගාව කරන්න හදන තැනක්. මට ආස මනසට ඉන්න විදිහට ඉන්න දෙන්නේ. එහෙනම් මම මේවට ඉන්නේ නැහැ. මම වෙන අදාවේ ඉන්නේ මට මිනිස්සු අහිර කිව්වා. ඔබ හිතෙන් හම්බෙන්නේ නැහැ. මම මේකටත් නානවා හොඳයි. යාගේ දුව කතා කරලා කියනවා. සංජම්පි මොනවා කරත් අපේ දෙමාපිය කාදාකසට කියන්නේ. අපේ දෙමාපිය දන්නේ නැහැ කිව්වා. අපිට දවසකට කරන්න වෙන්නේ අමනියොත් එක්කනේ. ඉදිරියට පස්සේ අම්මලා දාස්ලා පොඩි කාලෙට නැත්නම් අපේ සංස්කෘතියට කරන්න හදනවා අම්මලා දාස්ලා පොඩි කාලෙට තමයි පිටු ගෙලු කට්ටිය. ඒකල ගෙදර ගියාට පස්සේ සීයන සීයාම කල්චර් කරන්න හදනවා. අපිට ওই ශ්‍රී ලංකාවේ කොහෙද සංස පාඩමක් ගන්න හිතක් ඉඩ තියෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ අපේ මේපත් කරලා තියෙන தත්ත්වය අම්මලා දැන් මේ පිටුරු දාන ගින්න අම්මලා දන්නවනම් අපි භයානක අධ්‍යාපනයක ඉඳලා ඉන්නව නේද? අපිට මේ හැදෙන වෙලාවක් ඉන්න කියලා අපේ මන තාක්ෂණ හැඟීමක්ම නැහැ. ඊට පස්සේ මම කව දරුවා උඹට ස්තුතියි. ඔබ දැන් වැඩිම පැත්තේ චිකිල්ලෙක් නැහැ. පොඩියෝ මොකද කියන්නේ? ඊට පස්සේ එක එක කතා කරනවා. කතා කරලා දැන් ඉතින් මේ අම්මලා දක්ලා දෙපැත්තේ. යක්කු. මාරදූතිය. මේ හැදෙන පුංචි මනසක් ගැන හැඟීමක් නැහැ. ඉතින් කතා කරලා පස්සේ මම හුවා මේ පිළිසෙලේ උඹලා එක එක හරි ඒජ් හදලා තියෙනවා. නෑ. ඒකට කුඩු ගන්නවා. නෑ. ඉතින් මම කොයි සමාජයකද අද පුළුවන් වෙස්ට් එකේ මේ වයසේ ඒජ් හදලා නෑ කියලා කියන්නේ. මේක මේ අම්මලා තාත්තලා දන්න ලංකාවේ මම පොඩි උන් කරලා තියෙනවා. කුඩු ගහන්නේ මේ අපිට කොච්චර ආඩම්බරයක්ද කියලා. ඇයි මේ පොඩි කාමේ ජීවිතේ තේරුම් ගන්න එකයි ගත්තේ මේ ප්‍රශ්න තේරුම් ගන්න නැත්තේ? අන්න මේ මේ ලංකාවේ සතුටින් ප්‍රකාශ කරනවා. මේ වගේ අධ්‍යස්ථානවල දහම් පාසලක වෙන සේවය නැත්නම් දහම් පාසලේ සංවිධානය ලංකාවේ දහම් පාසල නෑ. මේකේ ඉන්නේ කට්ටිය එකතු වෙලා දවසෙන් කරන ඇවිල්ලා උන්ට උගන්වන සෑහෙන සංවිධානයක් තියෙනවා මම කියන්නම් අතරම ඉක්වන්නල වාක්‍ය දෙන කරනවා මේ වගේ විල නෑ නමුත් මම සතුට වෙනවා ඒ නිසා මේ දෙමාපියෝ Tamanට කරගන්න බැරි වැඩ කිරීමේ ලව් ධාතු ලව කරගන්න. මං කියන්නේ කරුණා කළ දරුවනි ඉදිරියට. ඔ මේකේ හැදෙන්නේ. ඒකේ ලොකු කියන්න බලට දෙකක් තියෙනවා පුතේ මේකක් තියෙනවා. ඕනල් ලංකාවේ ඔයාලට ඇඩෙන් බලසක් තියෙනවා පුළුවන් නම් මේ දෙකම හැද ගියලා. එච්චර ඉල්ලන්න තියෙන්නේ ඒ නිසා මේ හැදෙන මානසිකත්වයට ගින්දර පිටු ගින්නට පිටු දාන්න එපා. මම දන්නවා කල්චරල් ෂොක් එක කියලා එකක් තියෙනවා. මොකද අපි මේ වගේ රටකට ආවට පස්සේ කවුලක් නඩත්තු කරනවා. අපේ දරුවෝ, අපේ වස්තු, අපේ මුදල් පිළිබඳ අපි කටයුතු කරන ආකාරය සාධාරණව කටයුතු කරන කෙනෙක් කරද්දී. අපේ අත්තම්මල මුත්තම්මල කටයුතු කරපු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් නේ. ඒක ලංකාවෙත් වෙනස් නේ. ඉතින් අපිට පුළුවන් අරතේ ගෙතන කරන්නේ. අනිත් ඒ දේ කරන්නේ ඔයගොල්ලෝනේ. ඒ දරුවෝ ඒකට ගොදුරු වෙච්ච දෙයක් නේ. ඊට පස්සේ මේ සමාජය කියලා කියන්නේ ওই වයසේදී කිසිසේත්ම ඒ ජීවිතයට ඇඟිලි ගන්න නැතුව ගත කරන ජීවිතය නෙවෙස්ටකේ තියෙන්නේ. නිකන් පුළුවන් නම් වෙලාවට කතා කරගන්න ඉතාලියේ ඉන්න අවුරුදු 40 පිරිච්ච කෙනෙකුට ඒ අවුරුදු 40 ඇතුළත ඉතිහාසයේ ඉතාලියේ පිරිච්ච තරම් බැඳපු ජෝඩුවක ගැහණියෙකුටවත් පාරයන්ට නැහැ. මිනිහින් ඉඳද්දී. ඒ පාපන්ති නිකන් නැහැ. ඒකනේ අවුරුදු 40 දී මනුස්සය දන්නවා අනේ අවුරුදු 40 ඉස්සෙල්ලා මේක තිබුණේ නැහැ. ඒ කාලේ මනුස්සයන්ට පෞල් වටිනාකමක් තිබුණා, කුලසිරිත් තිබුණා. ඉතින් ඒ නිසා තාක්ෂණයේ තව දියුණුවක් තවත් වන වෙනවා. ඒකල මේ දර්පණ දෙන්න හදන්නේ තෝ කොහොමද තාක්ෂණය? ඒකේ බයලජ්‍ය දෙක නැහැ. හොඳට මතක තියාගන්න විද්‍යාව කියන්නේ බයලජ්‍ය දෙක අයින් කරපු කඩප්පුලි දෙනවා. බයලජ්‍ය තියෙනවා විද්‍යාවට යනවා. විද්‍යාව තියෙනවා බයලජ්‍ය නේද? ඉතින් මේ විද්‍යාව ඉගෙන ගන්න දරුවට අපි පොත්පත් කරන් දෙන විද්‍යාව උගන්වන ගමන් උඩ බයලජ්‍යව දාන්න හදනවා කියල කියන්නේ. කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඉතින් සයි ඕගොල්ලෝ කරගත්ත වැරදි වල නරක ප්‍රතිඵල අහට අර දලෝගේ මුලින් දාන දාහරුක. ඉතින් කොහෙද උගෙන ගන්න වෙලාවක් කොහෙද තියෙන්නේ? අපි කොල්ලි කාලේ නෙවෙයි දැන්. ප්‍රොජෙක්ට්ස් ඉන්නවා අර කමෙක තියෙන ඒ ළමයින්ට හරියට උදව් වෙනවා. ඒ නිසා භාවනා කරන්න. ඒ පොඩි උන්ට භාවනා පිළිබඳ ඕනකට වැඩි බලපෑම් කරන්න යන්නත් එපා. එකයි අපිට පුළුවන් කරන්න වෙන්නේ ඒ පොඩි උන් ඉදිරි පිට සතුටින් ජීවත් වෙනවා නම් එච්චරයි ඊළඟට ඕන ඔක්කොම දෙයි. උන්න මේ අපේ ප්‍රශ්න වලට දාන්න ඕන නැත්නම් උන්ගේ දේවල් අපිට තේරෙන්නේ නැති නිසා උන්ට ප්‍රශ්න ගන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද? එක දෙයක් ඒ කට්ටියට වෙනවා. ඩෙමොක්‍රටික් ඩිස්ටන්ස් එකක්. ඉස්සලම වෙන්නේ මේකම තේරුම් ගන්න බැරි જાතියක්. දෙමාපියෝ කියලා කියන්නේ මැට්ටෝ. අයිනම දෙක ද්වේෂය. ද්වේෂ හටගත්තොත් එක්ක දෙමාපියන් වෛර කරනවා නැත්නම් කනගාටුයි කියන්නේ ශීදීක සමග. කී දෙනෙක් පහුගිය දවස්වල කරගත්ත දොසෙල්ල. විභාගේ පාසලේ පරිමිත බණවල දාකේ ඉලකට. නැත්නම් වහකාලා. ඉතින් දෙමාපිය හැමෝම මට කියනවා ස්වාමීන් වහන්සේ බලන්නකෝ දරුවෝ හැමෝම මැරිලා තියෙන මෙහෙම නරනට පස්සේ අපි කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ කියලා. එහෙම කියනවා නේද දෙමාපියන්ගේ වැඩ නිසා ලාභ කරලා තියෙන්නේ නෑ. ඒ දරුවන් විකාරේ පාස් වෙලා. අචන් ගම්කවියට පස්සේ කිව්වලදී මම දන්නවා මේ ළමයා. භාවනාවල් ඉන්නේ භාවනා කරන්නේ ඒක සාමාන්‍ය මුදලනේ මම දන්නවා මේ ළමයා පාස් වෙලා ඉන්නේ. දැන් මැරිලා. දැන් දෙමාපියෝ දෙවියන් ගම්ගේ ගෝලියෝ ඩායිටෝ මේකට කියන්නේ කර්ම ශක්තිය කියලා විතරයි. මම තේරෙන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒ தත්තරේ මේ දරුවා තත්පත් කරන්න. ඕ මේ කම්බිය විදිනවා කියන මාරු ගැට ගහගෙන යනකොට මේකට කියනවා කෙලින් ඵලයක් කියලා කක්කොටු වන තමන් හරහට යන්නේ. දරුවන්ට කියන කෙලින් ඵලයක්. ඇත්තෝ කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වෙන දරුවෝ නිහි මහත් එක්ක ඉන්න හදනවා කියලා මහා එක වැද්දා. ඔය වැද්දි බලන්න. එින්නම් පුළුවන් නම් තමයි තහුම්කත්තේ. උන් අපිට පුදුමාකාර බලක් කරනවා. මම දැන් මම කිව්වට මේ ෆස්ට් ස්ටෑන්ඩ් එක පිටින් නෑ මට බබාලා නෑ. අනිත් එක මම හොඳට දැනගන්න මගේ අදහසකුත් නෑ. මේ දෙක හරි ගන්න කරගන්නවලු කියලා කරන්නේ නෑ. ඒ මට පුදුමාකාර ඕනකමක් තියෙනවා. අඩු වුණාට බැරි වුණාට ඒ පොඩි ළමයි එක්ක සම්බන්ධ වෙන්න. එක පැත්තකින් මයින්ඩ් රිපල්ෂන් එකක් එනවා පොඩි උන්දගෙනට. මොකද මේ ළම අපේ චාර පිළිබඳව සංඛ්‍යාවන්තලා තියෙන හොඳ රෙකෝඩ් එකක් නෙවෙයි. පූජක වර්ෂේ හැම වෙලාවෙම ළමයින් අපේ චාරපත් කරගන්නේ චාලෝකයා බලන්නේ නාටකපත්තට ඒක අපේ ලොකු සංස්කෘතිකතාවලිය තියෙනවා. විසභාග තරුණයන් හාරද ළමයින් සමග ඇඟල්ලා ආදරේ නොදැක්වී ඉන්න. පොඩිම වැඩි ගන්න එපා මොකද බරදොලන්නේ. ඒකට මට තේරෙනවා මේක පිපින් තියෙන මලක් වගේ කොච්චර ලස්සනද කියලා. ඒක ලෝකෙට අපිට යන්න පුළුවන්. ඉතින් වෙස්ට් ගේට් කෙනෙක් කියලා දෙනවා අපිට අපි ළඟ තියෙන නරක ভাইබ්‍රේෂන්ස් කුණු හිත් නිසා අපෙන් ගලන්නේම කෙලෙස්. ඒ නිසා ළමයා ළඟ තියෙන පිරිසිදු මනසක්. ඒකෙන් ඉන්නේ සුන්දර ভাইබ්‍රේෂන්. ඒ නිසා ළමයට කතා කරන්න ළමයට වඩා පාත් වෙලා කතා කරන්න. ළමයාගේ ভাইබ්‍රේෂන් තමයි තේරෙන්නේ. බබාගේ වාඩි වෙලා ඒකට Taman දෙනවා මේ දරුවගේදී අගේ කිරින් සැකේ ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේකෙදී මේ භාවනායේ මුත්‍රාක් ලැබෙයි, ආධ්‍යාත්මික මුත්‍රාක් ලැබෙයි, දැනුමේ මුත්‍රාක් ලැබෙයි, යන්ත්‍ර මන්ත්‍ර ගුණ මුත්‍රාක් ලැබෙයි. එරන්තන් දරුවට දෙය දෙයි ඒකක්වත් නැහැ මේ දුක තමයි මේ තියෙන්නේ. ඒක ඉතින් මම ඉල්ලා හිටින්නේ මේ ලියන මවුරුන් දෙවියන්ගේ ඔගොල්ලෝ සතුටින් ජීවත් වෙන බව දැකීම තමයි ධර්මවත් සාධනාපේ නැතර යහසම්පන්නයක් ඇති වෙන්න එකම හේතුව. ධර්ම කරුවට ප්‍රශ්න දෙන්නයි කියලා. දැන් ප්‍රශ්න තියෙනවා කියාපෑවයි කියලා වෙනදක් නැහැ. ඒ ධර්ම ගොඩාක් වෙලාට කරලා තියෙන දේවල් ගැන අදහස් ප්‍රකාශ කිරීම නතර කියලා. කියන වැඩක් නෑ මොකද තේරුම් ගන්න මට්ටම නෙමෙයි තියෙන්නේ මේක තවත් පර්ෆෙක්ට් කරන්න. ඉතින් ඒකෙදී මම මොකක් කළාට මම දකිනවා මම දරුවන් පිළිබඳව ගොඩක් හිත අරදර ගන්නවා නම් තාත්ත කනන් දැනට වැටෙන්න. ඉතින් දෙන්න බෑ. තාත්ත දුක් කරදර ගන්නවා නම් අම්මා පැත්තකට නිකන්. ඒක හොඳයි. මොකද දරුවට අත්‍යවශ්‍ය හදලා දෙකක් තියෙන එක ගණන් එක ගණන් ගන්න කියලා. හොඳම දේ තමයි ඒ දරුවට පුළුවන් තරම් දායම් එකට ගිහින් මත සාකච්ඡාකට ගිහිල්ලා ඒ දරුවා මේ වගේ ගොඩාක් දේවල් කරනවා. දැන් මේ කාලේ උපදී ලෝකේ මේ තාක්ෂණයට ගැළපෙන මානසිකත්වයක් එනකම් බලන් හිටපු ප්‍රාණීන් කියලා කියනවා දැන් ඉන්නේ ලෝකෙට. අපි ආවේ මැට්ටෝ කාලේ අපි ආව කාලේ බර කරත්තෙන් ගියේ විනෝරියට පොල්ලතු ඇදලා තිබුණු කාලේ. දැන් නෑ දැන් ඉන්නේ තාක්ෂණයට එන කාලේ නිසා ඒ කට්ටියට අපි කියලා දෙන්න ඕනේ නෑ. ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ඕන අඩුම ගැඩුම ටික දෙන්න. ඒකල ඉගෙන ගන්න බැලුවොත් මේ මේ වගේ ආපු සමාජවලින් මම දැන් මෙල්බන් තමයි මට තොරතුරු ගොඩක් ලැබිලා තියෙන්නේ. ලංකාවෙන් වියට්නාමයෙන් සහ තායිවානයෙන් එන ළමයි අධ්‍යාපනයේ ඉහළම මට්ටමේ ඉන්නවා මෙල්බන් කට්ටියට වැඩියි. හැමදාම ප්‍රතිඵල එනකොට මම මෙල්බන් වල පළවෙනි තැන දෙවෙනි තැන තුන්වෙනි තැන හැම වෙලාවෙම විශ්වවිද්‍යාලවල ගන්නෙ නැත්නම් විශ්වවිද්‍යාලකමක් කරනකොට ලංකාවේ වියට්නාමයේ තායිවානයේ. ඇමරිකානේ ඔස්ට්‍රේලියාවම ෆයිට් එකක් දෙන්නේ නැහැ. මම ඒ උනන්දි කියන්නේ වැඩක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මේ සෙන්දත් ගත්තා කියකරේ හම්බ කරගන්න. අත්ත පහක් ඉතුරු කරන්නේ නැහැ. සුකුරාදා වෙනකොට බඩියක් වෙනවා. සඳහන් වෙනකොට ණය වෙනවා. එහෙම ආර්ථිකයක් තියෙනවා. ලංකාවෙන් කිය මිනිස්සු කීයක් හරි හම්බ කරලා. ඩිපොසිට් සියාගෙන පන්සල් වල තියෙන මම දැන් මට හම්බ කරලා දෙන ප්‍රදේශයේ නම් මම ගන්න නිසා ඔක්කොටම වැඩිය. කිසිම දවසක සුද්ධකින් නැහැ. දෙන්න දෙයක් නැහැ. ඒක අමාත්‍ර සංසන්දනාත්මක වලන්නේ මම ඇත්තටම සුදුසුෙක් නෙවෙයි. මොකද මම රෙජිස්ටර් මෙචර් කෙනෙක්. මම හරි ආසයි මේ කතාවට මොකද අපි කොච්චර භවනා කරුවයි කියලත් ඔය සමාජ මට්ටමේ ප්‍රශ්න විසඳෙන්නේම නැහැ. විසඳන්නේ දෙන්නේ මේ මම නිවන් දකින්න කියන එක විතරයි. අනිත් පැත්තට ආදර්ශයක් පිටුනේ ආදර්ශක හොඳම දේ අපි නිකුත් වෙන හොඳ ভাইබ්‍රේෂන් ටික විතරයි. ඉන්නවා වෙලා ඉන්න. ලීසි නෑ රඟපාන්න. එච්චරයි ලෝකෙට මොන දෙකින් හරි අදාළ ගෑවනම් ලෝකෙට කුණක් දැක්මයි කියලා හිතනවා. අර ভাইබ්‍රේෂන් එකක් තමයි කියලා හිතනවා. ලෝකෙට විසබීජයක් දැක්මයි කියලා හිතනවා. ඒක නිසා ඒක මොවින් නොවන ඉන්න. ඉතින් බනින්න එපා. මොවින් නොවන ඉන්න දරුවොත් එක්ක ඒ දරුවන්ගේදී හදා බෙදාගෙන ඉන්නකොට මට තේරෙනවා අපේ අම්මයි අප්පච්චි පිටලා තියනවා තමයි කතා කරන්නේ ඔබ වරේ බලයක් නැහැ. දරුවෝ ඉදිරියට ඇවිත් ඉන්නේ ගෙදරක තන්දලක ඉන්නවා. ඒ නිසා අපි අම්මා තාත්තලා දැන්වල ලොකු සල්ලි දැන්වල වෙනවා. ඉස්කෝලේ. අම්මලා තාත්තලා රණ්ඩු කරන්න පටන් අරගත්තොත් දඩුවට අම්මා නැති කලේ අප්පා කවදා කලේ දෙන්නාම නැති කලේ දඩුවන් යායේ කලේ. දැන් කර්මාන්තල තමයි තියෙන භාවනා ලැබෙන මේ දැරීමේ ශක්තිය කියලා කියන ඉවසීම කියලා කියනවා. ඒක පුළුවන් තරම් ඉවසගෙන දරුවන්ට පුළුවන් තරම් දරුවන් කුංචි කාලේ අවශ්‍ය කරන ආදරය. මෛත්‍රිය කරනවා දීලා උන්ට යහකල එනකම් මේ දෙමාපියන්ගේ තියෙන කුණු කන්දන් දාන්න එපා ඔළුවට. මේ දෙමාපියන්ට පරිසංගන්න ඉන්න බැරි වුණා දරුවන්ට පරිසංගන්න ගන්න යන්න එපා. ඒ කියන්නේ අපිට වෙලා තියෙන මානසික විසවන් කෙනෙක් වෙන්න බැරි වුණා කොහොමද මේක ටියුබ් එකක් අල්ලු ගොල්ලා දාන්නේ හැබැයි ජීවිතවල කෙනෙක් කරගන්න. ඉතින් උඩ උල්සේ ලංකාවක් නැහැ. ඒ නිසා මම මේ දෙමෝපියන්ට බඳිනවා නෙවෙයි මට වෙන බඳින්න කෙනෙක් නැහැ. ළමයි යනවා නම් මම සමහර ළමයින්ට බඳින්න තිබුණා. ළමයි නැහැ නේද? නඩුව තියෙන්නේ ඉන්නේ ක්‍රත් එකයි කතා කරන්නේ. නිසා පුළුවන් නම් මේ ලියපු ප්‍රශ්න කරුට හෝ කාර්යයට හෝ කාර්යයන්ට හෝ කාරුවන්ට කියනවා. මේ ප්‍රශ්නේ දරුවට දීලා දරුවා ලව්ව මේකට එසේ එකක් කියවන්න. මට මේ මට මේ හැකියාවක් තියෙන පුතේ අපි මේ සාකච්ඡා කරා. ඒ කතා කරපුවාම මට විචු විනයයි මොනවා මොනවා කතා කරා. ඒක මට හිතුණා මම මෙහෙම ඒ හඳුනන ජීවිතේ හිතමකෝ. උඹ අපේ පවුලේ සමාජයේ මේ ප්‍රශ්න දිහා බලනකොට මේක උඹට ප්‍රශ්නද? උඹ බලන්නේ මොකද කියලා බලන්න. සම්පූර්ණ අපි දාන්න හදන අදිටගෙන චිත්‍ර විවේකෙත්. එළමෙට වෙන ප්‍රශ්න ඇති. ඒ නිසා මේක නරක දෙයක් නෙමෙයි. ඩයලොග් කියන්නේ නමුත් මේක මේ පැරදිලා පටන් ගන්නත් පැරදිලා සාකච්ඡා කරන පැරදිල්ලක් ඉල්ලන ප්‍රශ්නයක්. but මේකට වේ අවුට් එකක්. මේ කොහොමද දරාගෙන වචනයක්වත් කතා නොකර සතුටි ඒ කටයුතු බලන්න එහෙම නැත්නම් තියෙනවා චිකන් සූප් සීරි කියලා පොත් එක්ක තියෙනවා කියලා තියෙනවා චිකන් සූප් ඒක තියෙනවා චිකන් සූප් වල non degradable salts කියලා unshakable salts කියලා ඒ පොත් දෙකම උනායි ලෝකේ නිරෝධී ප්‍රශ්න ආවට පස්සේ බුද්ධ ආගමෙන් නෙවෙයි භාවනාවෙන් නෙවෙයි ප්‍රශ්න සාමාන්‍ය බුද්ධි මිසඳගත්ත හැටි ඒක තාම දුක්ඛිත තත්ත්වවලටපත් වෙලා ලෝකේ ශ්‍රේෂ්ඨම චරිතය කියන්නේ ශ්‍රේෂ්ඨ කම. හිතන්න බැරි සිද්ධියකදී තියෙන. සිද්ධි 100 ගානක කවකක තියෙනවා. කතාව සාමාන්‍ය පිටු දෙකක විතර කතාවක්. chicken soup for the non-critical souls, unshakable souls, invincible souls කියන CD එකක් එකේ අන්න එක කරන බලන්න අපි මොනවද ඉඳලා තියෙන්නේ. ඒ මිනිස්සු කියන දේවල් වල බලන්න අපි මොනවද දැකලාද මේ චරිචුරු ගන්න. අපිට මේ තාපච්චුදුව තාම අඳු ගැටිලා නැහැ. බෙල්ල ගැලවිලා නැහැ. ඉක්මනට නැහැ. ඒ ජීවිතේ චර්චුනා. අර කට්ටිය ප්‍රශ්න උත්තර දීලා තින්නේ අරම ඉන්ස්පයර්. එකෙක්වත් නැහැ බෞද්ධයෙක්. එකෙක්වත් නැහැ. කියලා බලන්න ටිකක් ඒක ලියලා මේ නිකන් අනවශ්‍ය ප්‍රශ්න ලොක් කරලා බලන්න බෑ. ඒකට අමානුෂිකයි කන්නඩිය ගන්න. සමහරවිට කන්නඩියක් තියෙනවා මේ ත්‍රිබල පුංච කරලා වෙන්නේ නිකන්. ඉතින් මේ ඉස්කෝලේ මාත් එක්ක දෙට ආවස මාසේ කියනවා මේ අපි යනවා අන්ත කිඹුලවල. බීචුව කරන මාසේ ඒක කරන්න බුණා මිල්ල ගන්න අයියෝ බොයියෝ. මයිලගේ දින පුංචි කල් බලලා ගන්න. කිඹුලට දාපම මූණික්ක කියලා ගිනි පිටින් ගන්න උඩක් කරා. ඒක බියනකට ප්‍රශ්න එනකොට ඒක අනාඩි ගන්න. මේ ප්‍රශ්න පුංචි කරා. තමයි භාවනා විදිහට වැරදි ලොක් කරලා මේක අමල්සේ නෑ මම හිතන්නේ වෙනස්. මම හරි ආසාවෙන් හිටියා ඒ අමල්සේ කන්නාඩි ඉල්ලගන්න. ඉතින් ලොක් කරලා පෙන්නන දේවල් උච්ච කරලා බලන කන්නාඩි දාපුවාම. කිඹුලකින් පිටිට දාගන්න. අපි යනවා ඉතින්. ගරු ස්වාමීන් වහන්සේ අනාපාන සති භාවනාව කරන්නේ සමහර විට කවදාවත් නොදැකපු නොදන්නා මුහුණු මගේ ඉතියට ඇරි නැති වී යයි. මාහට මයක් හෝ බාධාවක් නොමැත. මේ මට කුතුහලයක්. කරුණාකර පහදා දෙනෙමින් ඉල්ලාසින් මෙව වහන්සේට දේරුවන් සරණයි. මේක එක එක පැති තියෙනවා රූප වශයෙන් තියෙනවා ශබ්ද වශයෙන් තියෙනවා ගන්ධ රස පහස හිතවිලි වශයෙන් ඒවට කියනවා රූපේ රූප සංඥා බවට පත් වෙන වෙලාව. ඒක හරියට කියනවා නම් මේ ගැරණි යන ගැරණි හැවතිය. නෑ නෑ නෑ හැවතිය. අර හැඩේම තමයි. හැබැයි දන්නවා මේක පණ නෑ කියලා. ඒ වෙනස මනුස්සය නෑ හෙව නැති තියෙනවා. අනිත් වගේ මේ දේවල් ජීවිගෙන යනකොට ඒකේ තියෙන මේ නීත්‍ය සුඛ සුභ ගතිය ජීවිගෙන යනකොට රූපය රූප සංඥාවකටපත් වෙනකොට මේක හිතලුවත්ද ඇත්තක්ද සුභයක්ද අසුභයක්ද ඇත්තද බොරුද කියන එක දෙක මැද හිර වෙනවා ඉතින් අපි මේ හිතාගෙන ඉන්න නික්ක ලෝකය ඒකාන්තයෙන්ම හෙල්ලුම් කරනවා එතෙන්දි තමයි ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ එතෙන්දි තමයි සීලය අවශ්‍යයි එතෙන් තමයි සතිය අවශ්‍යයි මේ ධර්ම තුන කියනවනම් කන්දක් අන්දම් නැගෙනකොට හැරමිටියක් තියෙනවා වගේ තමයි චිතයගේ මේ මොන හොල්මන් බයිරූප් වල ආවත් මම බුදුන් කියලා තා තියෙනවනේ. ඒකේ මේ මොන කෝලම කිව්වත් මගේ සීල කඩන්න බෑනේ. මට පුළුවන් මේ කෝලම් අස්සේ සතිය කඩගන්න තුනේ. එනිච්චක මම කියන මේ ලෝකේ කියන්නේ මෙහෙම හීනයක් තමයි. මේ සංඥා ටිකක් තමයි මේ පණ කෝල මිනිස්සේ කරන අපේ ලෝකේ නාටකමක් නටන්නේ. බහම්නාදීක පෙන්නනවා. විනාඩිය ඔක්කොම එහොදු සංඥා ටිකක් විතරයි. එහෙම නැත්නම් වතුර දුක ඉරිවා. එහෙම නැත්නම් මිලිගුවක් වගේ. නැත්නම් ලීලාවක් වගේ. නැත්නම් හීනයක් වගේ. ජීවිතේ ගියාට පස්සේ ඒක සත්‍ය හොයන්න යන්න එපා. මේක තුලින් සත්‍ය කඩා ගන්න තු යන්න බලන්න. අන්තිමට ඕකත් නැති වෙලා ගියාට පස්සේ තේරෙනවා මේ ලෝකය භාවනාවේදී පේනවා කොහොල්මනක් නෑ. රූප වේදි රූප සංඥාවක් වශයෙන් නම් ඇස් ඇරලා බලනකොට අපිට මේ පෙන්වන්න හදන දේවල් බහුරූප වුණා විතරයි. අපි දන්නවා ටෙලිවිෂන් එකේ මිනිස්සු රූප පේනවා. ඒ රූප නිසා අපිට ද්වේෂ, තණ්හා, ආශාවල් පහළ වෙනවා. නම් ටෙලිවිෂන් එක ඔෆ් කරාට පස්සේ අපි දන්නවා මේක ඉලූෂන් එකක් කියලා. ඒ කියන්නේ ටියුබ් ඔෆ් ඉලූෂන් කියලා. මෝහපෑමක් කියලා. ඒ වගේම චිත්‍රපටය බලන්න ගියාම චිත්‍රපටයේ ත්‍රිමාන රූප වලින් කොල්ලෙක් වෙනවා, කෙල්ලෙක් වෙනවා, ආවට කරගෙනවා, පේකජාවක් කරනවා, දුෂ්ටයන ඔන්න අහ ගන්න, ඔන්න විසිල් ගන්න, ඔන්න අනන එන දෙන්න. ඒ කායනතු සංඥාවක් කියනවා මේ ඒ තිරේ ගිනි කන්දක් වෙන්නයි කියලා තිරේ පිච්චෙන්නේ නැහැ. තිරේ දියල්ලා කරනවා කියලා පෙඟින්නේ මේ කොල්ලයි කියලා හිටියා කියලා තිරේට රාගය ඇති වෙන්නේ නැහැ. දුෂ්ටයාවයි කියලා ද්වේෂය ඇති වෙන්නේ බලන්නේ මොඩයට විතර දීක බාරයි. ඉතින් මුළු ලෝකෙට චර්චා ඒ රූපය තමයි තියෙන්නේ නේද? අරුණාට පස්සේ මේ නාඩගම් ඔක්කොම ඉවරනේ. කොහොම නැටුම් කෙලිකම කාට සිනහදා. ඉතින් ඉන්නකම් කම් කරගෙන ඊර්ෂ්‍යා කරගෙන තෝතෝ අරපල කියන සංසුම ගන්න. මරණ දීට්ටේ හකට ඔය කක්කපල ගන්න. ලක්ෂ කෝටි ගීච්ච වරක් මැරලද. ඔය වගේ මතකේ. දැන් මේ මේ අපේ ඉන්න ලෝකේ උන දරුණක් කළ ඉන්න කියලා මැරෙන්න හදනවා. ගියාත්මේ අපි මොන දරුවට නම් අප්පා වෙලා හිටියද කොහොමද උන් නන්නත්තර වෙලා තින්නේ උන් නන්නත්තර වෙයි අනේ මගේ දරුවා මගේම ලේ මගේම බොක්කෙන් කියදින් තින්නේ කල්පනාවක් කරන්නේ දැන් ඉන්න බබා විතරයි බබා ජනස් වෙන తත්‍ර తත්‍ර ආවිනන්ද නේචන එතන අල්ලන්නක් යක් මේ ඉන්නේ ඇල්ලීමේ කරන්නේ අරව වහනවා අරව හිත යන්නවත් දෙන්නේ නියොත් බයිට අපි යාත්මේ බබාලත් වෙලා ඉන්නේ තාත්තලත් වෙලා ඉන්නේ අම්මලත් වෙලා ඉන්නේ නීවරණේ ගන්න අපි ලොකු කරගෙන ඔච්චර ඒකට අභිනිවේෂණය කරනවා කිව්වොත් අපිට අර ඔක්සිජන් බන වෙලා ධර්ම වෙලා මොන මේකට බැඳිලා ඒක නිසා මනසේ ඇති කරන මායාව තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් කියන්නේ හතරනම් අන්තිම මැජික් පෙන්නන මායාකාරයක් වගේ ඒක දකින්නේ එකම වස්තුව දිහා බොහෝ වෙලා බලන්න බලනකොට මේ හැඩතල මාර්ග වෙන බලන්න ඒක නිකන් බෝධිලිමේ වගේ ඒක නිකන් රූපාන්තරණයක් වගේ එක තැනක් තමයි රූපසංඥා ඒක ඉස්සෙල්ලා කාම සංඥාවක් තියෙනවා. ඊට පස්සේ රූප සංඥා දිනවා. ඊට පස්සේ අර රූපේ වෙනකොට වේදනා සංඥා සංස්කාර විඥාන වෙන අභියුත් තමයි. ඒකට හිත හරි පැත්තට පත්නාම වෙන්න පටන් ගන්නවා. ඒක දරාගෙන ඉන්නවා කියන එක ලේසි නැති නිසායි කියන්නේ සද්ධාව තියාගන්න, සීල තියාගන්න, ඔකහරා දියට ගින්දරගෙන යනවා වගේ සතිය කියන්නේ. එදාට මනුස්සයා උත්තරී මනුස්සෙක් බාරගත්තා. අතිගරු ස්වාමීන් වහන්සේ සිහියෙන් නුවණින් විවියෙන් අනිත්‍යයේ කාලාපන් සති භාවනාවේ යෙදුනද නියම අවබෝධයෙන් මෙහි දිගටම දිනපතා යෙදීමෙන් සියලු අකුසල් විමන් කරමින් අවිද්‍යාවෙන් තුරන් කර කිරීමෙන් පටිච්ච සමුප්පාදයේ මුල මුළු මුල පුරකම කඩා ගැනීමට ගන්නා ප්‍රයත්නයේ අවබෝධය ලබා දුන් ඔබ වහන්සේගේ දෙපා වැඩ නිරෝගී දීර්ඝායුෂ පතමු ඔබ වහන්සේ හමු වී දෙපා නැගීමට මොහොතකට අවසර දෙන මැනවි ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මම කප්පෝ දෙන්න කැමති නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන යන විට සමහර අවස්ථාවේදී ඔය චිල්ලාමක උඩට ගොස් අතාරින වාසිය මට දැනෙනවා. උඩට යනසේ දැනෙනවා. ස්වාමීන් වහන්සේ එසේ දැනෙන දෙයක් දැන් කරුණාකර පාදා දෙන්න පිරුවන් සරණයි. ඒ දැනෙනදී ප්‍රත්‍යක්ෂණය කරන්නයි තියෙන්නේ. මේක ඇත්තක්ද නැත්නම් මන සාධනයක්ද? ඒකට භාවනා කරන්න ඕනේ නැහැ. ඒ භෞතිකයේ විනෝදය පයිරල්මන් කියන පොතේ ඒක හදලා තියෙන එකට ලෝකේ. ඒකේ පරිවර්තන කරේ මම දැන් ඉංග්‍රීසියෙන් මොකක්ද කියලා යකාගේ වංචිලා. යකාගේ වංචිලා කියලා කියන්නේ කියුබිකල් එකක් තියෙන කුටි දෙයක් සම්පූර්ණයෙන් වහලා. ඒකේ මැද දාලා තියෙන පොල්ලක වංචිලාවක් තියෙනවා. තියෙන සර්ටිෆිකේට් එක දීලා ආඩි වුණාට පස්සේ ඉති උන්චිලා පැද්දෙනවා. පැද්දලා පැද්දලා පැද්දලා සම්පූර්ණ රාම ගහලාගෙන් පැත්තට ජීවන්තය මාය වෙලා කෑ ගහලා උන්චිලා අල්ලන්නේ හිටියට ඇත්තටම පැද්දෙන්නේ කාමරේ. මිනිස්සයා පාරකේ ඉඳද්දි කාමරේ එමීට එමීට යහතමෙන් පැද්දෙනකොට එයාට වෙන්නේ පැද්දෙන්නේ සම්පූර්ණ කාමරේ අනිත් පැත්ත දාන්න මිනිහ ඇත්තටම ඉන්නේ. අර උන්චිලා ඉන්නේ කරනවා නේද? ඒ කාණ්ඩේ පැත්තේ නිසා. ඒ දිසානේ මාතේ ඒ අපේ දොස්තර මාතේ කොට ස්ටේෂන් එකේ ගිහිල්ලා කෝච්චි පොලිමේ ගහලා තියෙදී තමන් ඉන්න කෝච්චියේ ඉඳදී ළඟ කෝච්චිය යනකොට ඉස්සරහට මම පස්සට යනවා මට තේරෙනවා. ඒ නිසා මේ මනසට ඕනේ නම් කිය උපතේ කියලා තියෙනවා. මිනිසෙකුට මොහේටපත් කරලා එයාට කියනවා තපොඩකින් තමන්ගේ අතට අන්තකට සීටට රත් වෙච්චි මේ යකඩ කෑල්ලක් තියෙනවා කියලා පැන්සලක් තියෙනවා. ඒකට අතේ දීමුබලක් කරනවා. මනසට පුළුවන් මේ ඔක්කොම ටික සෙල්ලම් කරන්න අපිට එතකොට හොයන්න බෑ. හොරාගෙන් මම පේන හුවට මේක ඇත්තද බොරුද කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේ මනසෙන් මේක කරන්නේ. ඉතින් බුදුන්සේ කියන උඹ ඔක්කොම අතහැරලා මනසත් එක්කනේ කන්නේ, ওই මනසත් එක්කනේ බොන්නේ, ওই මනසත් එක්කනේ බුදියන්නේ, ඔය මනසත් එක්ක නිවිල් ලකින්නේ, ඔය මනසත් එක්ක සතිය වඩන්නේ. ඉතින් මිනිහට අන්තිම විනිශ්චය දෙන්නේ උඹ ආයකාරයි. ඉතින් මේක මේ භවනාට විතරක් අදාළ එකක් නෙමෙයි. මැජික් ලෝකේ කියලා වෙන මේකක් තියෙනවා. දිවල් පස්සේ ඇති වෙන මත්ත්‍චි ලෝකේ තව එකක් තියෙනවා. මෝහණය කරන කියලා තව ලෝකයක් තියෙනවා. මේ උඟාවක් සෙල්ලම් තියෙනවා. ආ බුදුජානක දෙන එක. කිසිම වියදමක් කියන්නේ අබ්බැහියකට ලක් වෙන්නේ නරක ප්‍රතිඵල දෙන්නේ. අනික හැම ලෝකයකම කරන එකකින් මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මම මේ කිසිම හානියක් තාත්‍යහතින් කරන්නේ. ඒ වගේම බැහැයකට යන්නේ. බාහිර රසායන පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ අපිට වෙලා තියෙන්නේ මේ ඉදිරිපත් වෙන දේ පිළිගන්න කැමති නැහැ. දෙන තෑග්ග බාර ගන්න කැමති නැහැ. භාවනාවේ ප්‍රතිඵල අර දන්න දැනුම මනින්න හරිනවා. ඉතින් ඒක උඩ කවදාකවත් දියුණු කරන්න බෑ. කොච්චි බාර කරලා බසින් දෙකෙන් හදනවා. භාවනා කරනකොට එනදී ප්‍රත්‍යක්ෂ කරන එක ක්‍රමයි බුදුහාම කියලා තියෙනවා. ඒක දක්ෂ වාරයක් වෙන්න ඇති. අන්න ඒක තමයි තමයි තේරෙන්නේ. අපිට වෙලා තිබෙන්නේ පළවෙනි හැලීම තීතු කරගන්න. තීතු කරගන්න බොරුවක්. තීතු අනිවාර්යයෙන්ම අපි අභියෝගයට ලක් වෙනවා. මේ මනෝපස්සන කරලා ලක්ෂ වාරයක් කරගන්න. සමහන් හිතෙනවා මේක හරි කියලා. ඒක හරියන්න පුළුවන් විදියට ඒකට අනුග්‍රහ කරන්න. කර කර අනිත් දවසේ ලෑස්තිලා යන්න. ඒ දෙවෙනි දවසේ ලෑස්තිලා ගියාම හොඳට අල්ලන්න. ඕක නෙමෙයි බේරෙන්නේ. දන්නේ නැතුව ගියාම එකක්. මේක මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියලා ලෑස්තිලා යන්න අරම වෙනස් වෙනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ ලෑස්තිලා තමයි අප්‍රමාදී කියලා කියන්නේ සූදානම් මනස. ඉතින් කියලා බලනකොට ඕනෙම දුකක් දරනවා. දුක දුකක් වෙන්නේ අතිශයාව තමයි. එනස සැලසුම් කරලා කියෝ. ඒක දුකක් නෙවෙයි. ඒක පිළිබඳ පරිශන කරලා කියනවා. කාන්තාවක් ප්‍රසූතියේදී විඳවන දුක. සහ සාමාන්‍ය බුද්ධිලක ඇටයක් කැඩෙනකොට තියෙන දුකයි ගත්තාම එක සැරයට 17ක් කැඩෙන දුක ප්‍රසූත වේදනාවේ තියෙනවා. කවදාකවත් නඩු දාලා තියෙනවද? ඒ ළමයි හම්බුනච්ච වේදනාවක් ඉන්නේ කියලා. කාටුණක් කියන්නේ. දෙවෙනි බබාට කැමති. ඒක තුනක් නෑ ඒක දන්නවනේ. එහෙම කළවලු මේ බාහනකට මధుරෙක් ආවම මෙන්න කොල්ල ගන්න ලියන. මේක නෙවෙයි මේ මధుරෙක් කියන්නේ බාහනා කරනකොට මේ වුණානේ මේ වුණානේ කියලා මේ හරියන්නේ පරිප්පු කාපු නැති කට්ටිය. අර වගේ දේවල් වලට කිසිම ගාණක් නඩු නෑ. මෙච්චර උදාාර ගමනක් යනකොට මේ පොඩි විදයක් එක්කාම කෑකොස්සන් ගහන්නේ මොකක්වත් නැහැ මේ නිත්‍ය සංඥාස අපේ හිතේ තියෙන බාහනා කරන මෙහෙම විතරයි වෙන්න ඕනේ. මෙහෙම බෑ. ඒකන කදාවත් වලට. මොකද අනිත්‍යර කැමති නෑනේ. සමිනුගේ දැක් වෙනකොට ඕක කියන්න යන්නත් එපා නෑ කියන්න යන්නත් එපා මේක මේ භාවනාවේ ප්‍රතිඵලයක් කියලා දන්නවනේ තම සැරයක් වෙන්න තම සැරයක් වෙන්න තුන් හතර සැර වෙනකොට දෙවෙනි තුන්වෙනි සැරේ තමයි යන්නේ ලෑස්තිලා සම්පූර්ණ වෙනස් කරලා ඊට පස්සේ ලක්ෂ වාරයක් කරන්න පුළුවන් කියන්න දෙයක් නෑ ඊට පස්සේ ඒ සමයක මම කියන්නේ හොඳයි මම කියන්නේ නරකයි මම කියන ආර්ය පරිශ්‍රණය කරන්නයි කියලා නැවත නැවත මේකට සූදානම් යන්නේ කියලා අතිගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නියම සසර දුක සින්දුවකින් පැවසුම ආයු මේ හිස්තනන් ගෙනෙන්නේ කිරි පැටි දුවටයි මේ හිස්තනන් ගෙනෙන්නේ දුවගේ මිනිය වසන්න නැවතනම් මේ සසරට එකම වතාවක්වත් නොඉපදේවයි සිතුනි ඔබ වහන්සේ පැවසුම ආයු බුදුන් වැඳීමට යන මල්වත්තියක් වීමට උත්සාහ ගන්න සිත කය වචනේ රැක ගැනීම විදිහට වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමු. මගේ තැටි වෙන එකයි දෙකයි දැන් මේ තව ගන්න තැටි ගබඩාවක්. තැටි ගබඩාවක් තියෙනවා. මම වරින් වර තමයි පරණ සිල්ලුවට අහම් කර දෙනවා කාටවත් ඇහෙන්නේ නැතුන් තියෙන්නේ. හරිනම් වන්න මේ දැන් තියෙන අම කුඩු හරප සිල්ලුත් එදා තිබුණ සිල්ලුත් අතරයි. සාගතාල නැතුව අපේ තියෙන කවියොල දුමා පාර එක්ක පටිච්චසමුපාද එක්ක ධම්මපදේ දැන් තියෙනවා තමයි කාමයේ සංහරලා තියෙන රාග තාල දාලා හින්දු මුසික් දාලා හැබැයි මොනවක් කරන්නේ ඒ තමයි ඒ දවස්වල ඇහුනේ අපිට දැන් තියෙනවා වෙනස් ඒ නිසා මේ මේ දවස්වල භූමි තෙල් නැහැ පැටිල සූත කරගන්නවා කියලා තෙල්කෙන් දාලා ගත්තාම එන්න තැටික වඩාවක් තියෙනවා ඒ වෙලාවට එනවා ඒක හරියට මුසික් එක්ක ආලෝකයේ සත්‍යනා රූපෙට මත්මියයි දුප්‍රේම කරේ අයි දුප්‍රේම කරේ මුදින් දෙකින දින්දුව තමයි ඕ සත්‍තාමි සංසාරේ දුකෙලවරමේ නිර්වාණේ ඉතින් ඒ ළඟදී හදලා තියෙන ක්ලිප් එක ඒක පින්න ඔක්කොම ගොල්ලෝ කෙළුණාට නැටි පාට දාන්න අන්තිමට වෙන හොඳට ටයිපෝට් අඳගත්ත මහත්තයෙක් බෙල්ලේ වල දාගෙන මැරලා ඉන්න හැන්දෑයි. ලස්සන ෆොටෝ එකක් වෙන්නවා. මුළු ජීවිතය අවධානය තියෙන උච්චාරය. කොමන නැටුම් කෙලි කවට සිනාදා. ඒ නිසා ජයනාද කියකේ බුදුනාති පවල කියක කන්නේ මේ ලෝකේ තියෙන එකක් කියලා. ඒක කණිම කියකේ චිතුලියුත් කියන්න පුළුවන්. අපි ළඟදී රංගලා පෙන්නන්නත් පුළුවන්. කරලා පෙන්නන්නේ ඒක තමයි. ලංකාර සිද්ධි ටික ලං කරලා පෙන්වන එක විතරයි කරන්නේ. සංදර්ශනයක් විතරයි කරන්නේ. ඒ නිසා අපිට කවදාකවත් දන්නේ නැති දෙයක් නෙවෙයි බුදුහාමර අපිට වුණා තියෙන්නේ. ඊට මේ දන්න දේ එකට එක පණිවිඩයක් කරන විදියට එකට එකට ආදර්ශයක් කරන විදිහට සංසන්දනය කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානේ සංසිඳී ලොකුනෙන නොදැනෙන අවස්ථාවක් පැමිණි පසු මට බියක් ඇති වේ. මේ අවස්ථාවේ මා මැරුණොත් ආහාර ශාලාව ගුරුවරයාස්සේ මා අර නම් කියා ගන්න බැරි ආයතන ලෝකයට පත් වී අනුරුකුලු අනුරුකුලු කල්පනාක් එහි ඉරවි සිටි කියන බයයි මේ මාගේ වැරදි අවබෝධය නම් සමාධි කරුණාවෙන් පහදා දෙනමින් ඉතා යටහත් ඉන්න සිටිමි අවබෝධ නෙමෙයි ඒක දැනවල කරන් දන්නවනේ මේක නෙමෙයි නිෂ්ඨාව කියලා ඒක තමයි බුදුහමපක්ට දෙන පණවිඩේ අපි ඒක සතුටු වුණා නම් තමයි අපි ඒකට අහුවෙන්නේ. අපි දන්නවා මෙතෙන්ට යනවා. යන්නමත් ඕනේ. මේක මේක අවසානේ නෙවෙයි මේක ඉක්මවන්න ඕන බවක් දන්න. ඒක තමයි බුදුහාමුදුර කරන කෘත්‍යය. ඒ නිසා අපි දන්නවා මෙතෙන් මම ගිය භාවනාව නිසා නමුත් මේක නිවන නෙවෙයි. නිවන යනකොට මේ අතරමඟ තත්ත්වය. ඉතින් ඒක පිළිබඳව ඒ තියෙන මේක නිෂ්ඨාව නෙවෙයි කියලා දන්න දැනුම තමයි පිළිගන්නාසේ තියෙන්නේ ආවදෙන්නේ. මේක සමාජ සැපයලවණකක් වෙන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. මේක අතරමඟදී දන්න හැතෙම කමක් විතරයි. ඒ වගේම ගමනක් යන බවට ලකුණක් නෙමෙයි මේ. දැන් මම යනවානේ ඊයේ තිබුණේ නැහැ මේක. මේකට මේ විදිහට බැලුවොත් මේ හෙට මේකත් ඉක්මවන. ඊට පස්සේ තවත් ඔය වැඩි එකක් ගන්නවා. ඒකෙත් අතර වෙන්නේ. මේ එක හීනකින් ඉලි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තේරෙනවා මේකෙන් අපේ ආධ්‍යාත්මික ගමනේ තිරැදී පොතු ගැලවි ගැලවි බික් ගැලවි ගැලවි ඉදිරියට යනවා. ඒ නිසා ඒකෙදී දක්වන මේ දේදිහා දක්වන විචක්ෂණ භාවය නැත්නම් මේ ධර්ම විචේ අපිට ආරක්ෂකයෙක් වගේ ඉන්නවා නැත්නම් අපිට ඒක දිනුන අම්බෝ කාටවත් බැරි දෙයකට මම ගියා. මේක නතර වෙන්න ඕන කියලා හිතුම ඒක ඇල්ලුව තමයි අහුවෙන්නේ. මේක ටික රැකව ඉක්තලා බලන ගතිය තමයි පුතේනාට අපිට කඩලා චෝදෙන ඉමුනිටි එක. එහෙම නැත්නම් මේ මොකද කියන්නේ? ඉමුනිටි වල සිංහලෙන් කරත් කියන බවට මට බලන්න. වැක්සින් එක. වැක්සින් එක සිංහලෙන් වගේ. ඉමුනිටි එක නෙවෙයි. ප්‍රතිසංකල්ප එන්නත එන්නත එන්නත දීලා තමයි බුදුරජාණන් පිටත් කරන්නේ මේවා මේවා බලන්න බලන්න යන්න බලන කිසි දෙයක කාමයට ඇරියා වගේ එකක්වත් අල්ලන්න එපා මම අහු කරන්නත් ඕන මේ ප්‍රේලික ප්‍රශ්නයක් දෙන්නේ බුදුරජාණන් මේක හරහා යන්නමත් ඕනේ අල්ලන්නත් ඕනේ යෑම දුකකුත් නෙවෙයි යාම හැපකුත් නෙවෙයි ඒ ගෙවන් කළ යුතු දෙයක් ප්‍රතිපදාව කියන්නේ මේකමයි ඒ නිසා ඒ කොයි කාවත් ශාසනය වශයෙන් ප්‍රතිපදා වශයෙන් කියන දේවල් දුක පිළිදෙ හිතින්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ප්‍රතිපදාවේ ඉස්සරහට යන්න ගතිය තියෙනවනේ ඒක තමයි මම කියන්න ඕනේ අනුග්‍රහය කියලා යන්නේ කර තියෙන දෙකට. කරු ස්වාමීන් වහන්සේ භාවනා කරනකදී මට සැකලෙ ඉඳගෙන ලෝටස් පොස්චර් එක තබා ගැනීම අනිවාර්යම කළ යුතු දෙයක් එක. දෙක වම් අත වම් අත උඩ දකුණු අත තැබී තබා ගැනීම මේ අරුමෙම දිගටම තබා ගත යුතුද? දිගටම භාවනා කරගෙන යන අතර අද්දක වෙන වෙනම කලවුඩ තබාගෙන ඇඟ සැහැල්ලු කර තබා ගැනීම සුදුසු නැද්ද? අද්දක මාරුවෙන් මාරුවට සතිය පවත්වා ගැනීම මාර්ග කර කර භාවනා කිරීමේ වැරැද්දක් නැද්ද? දෙවෙනි ප්‍රශ්නේ මමත්වේ නැති කරගෙන සක්කාය දිට්ඨිය නැති කරගන්නේ අධිගමනයක් බලාපොරොත්තු වෙයි ධර්මයේ හැසිරෙන සහ භාවනා කරන යෝගී කේන්දර පසුපස යාම සහ ශාස්ත්‍ර දැනීම දැනීම පසුපස යාම ගැන ධර්මයේ පැත්තෙන් නරණක් ඇති බව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතන අතර ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාර කටයුතු කරගෙන යාමට ශක්තිය ධර්ම ධෛර්යය ලැබීමයි පතමි. ඉස්ලාම් ප්‍රසේ තියෙන මේ නිත්‍ය සංඥාව මේ ලෝටස් පොච්චර කියන අධ්‍යය මුල ගන්නට තියන්න ඕන කියලා මේ මොකද්ද කොහෙන්ද ගත්ත රූපකයක් හිතේ තියාගෙන ඒකට අනුව ශරීරය හැඳ ගන්න හදනවා ශරීරය උඩ කැමති නෑ. පටන් ගන්නකොට පුළුවන් තරම් සමෘද්ධිව සම්බරව තියන්න. ඒකට යම් හේතු නිසා කායික වේදනාව නිසා මේක ශරීරයේ විචින්ම දැන හෝ නොදැන වෙනස්කම්යක් කරනවා. ඉතින් භාවනාදී අපි අපේක්ෂා කරන අනිත්‍යතාවය නේද? අපි ඒක අනිත්‍ය කරන්නේ නැපා. වෙන දේ බාර ගන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ලෝටස් පෝස්ටර් එකට යන්න බැරි. නිසා භාවනා කරන්න යන්නේ නැහැ. ඒ මට නිවනට වැඩි පෝස්ට් එකක් නෙමෙයි. යන්නේ අපිට හුඹස් බයක් ඇති කරනවා. ඇති කරනවා. මොකද ඒක නෙමෙයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඔබ ඉන්නේ ඉරියව්ව ඔබ දන්නවා නම් බලන්න ආරම්භ වෙයි. ඒ නිසා මේ නලියන එක බහනවා කියලා හිතන්නත් එනවා. නලිය සතු වෙන එක බහනවා කියලා හිතන්නත් එපා. සිදුවෙන දේ සිදුවෙන හේතු ප්‍රදාර්ශනයක් කරනවා. ඒක තේරුම් ගන්න එකයි තියෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් ඔය බුදුසෙන්නාංශික ප්‍රතිපදාව තියෙන নানা ආකාර ප්‍රතිපදා තියෙනවා. ඒකම ප්‍රතිපදාවට පයිල කරන්නත් එපා. අපේ සාසන විතරයි සර්වඥාන්සේ විතරයි කිසිම අනෙක් ශාස්ත්‍රමාචනංගට නිඳ නොකරපු එකම ශාස්ත්‍රමාචනය. සර්වඥාන්සේ වැඩින්නේ කාලේ සත් ශාස්ත්‍රවලම හිටියා. කිම්බේ කට්ටිය අන කට්ටිය කට්ටිය යන්න දෙන්නේ කිසිසේත්ම ඒ කෙනෙකුට දොස් කියන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන අපිට කවදාකවත් මුලදන්වාදී වෙන්නේ ෆන්ඩමෙන්ටලි සෙට් වෙනවා මේක ඉඳ කියලා තියෙනවා කියලා. අන්තිමේ මේ ශාස්ත්‍ර මාත්‍ර ළඟට ගිහිල්ලා තියෙනවා කියලා. අහලා තියෙනවා. ජීවිතාමේ ආයුර්වේද තියෙනවා, නක්ෂත්‍ර තියෙනවා, ගෝඩ විද්‍යා, මුක්ති විද්‍යා ඉතින් මේ මනසේ ඉන්නේ අවශ්‍යතාවයකින් අපි කරලා දෙන්නේ ඒ තීමි සුගිල්ල මොකද ගිනිකා විල කරගත්තා වෙයි. අපිට මොකක්ද කියන්නේ? තමන් කරනවද නැද්ද කියන එක විතරයි වෙන්නේ. තමන් කරනවද නැද්ද කියන එක ඔපන් කියලා ගන්න ප්‍රශ්නේ නැහැ. ඒ කියන්නේ මම දැක්කේ තියෙන අපේ අපච්චි කවදාකවත් අසස්තරේ වක් කිව්වේ නෑ. මම අන්තිම ලෙඩ වුණාට පස්සේ ගෙදර තොවිලයක් නෙටෙව්වා. ඊට පස්සේ යන හොතනම දුරු වුණාට පස්සේ පොඩි අය කියලා බ්‍රෑන්ඩ් එකක් දුන්නා. පොඩ්ඩක්. දන්නේ නෑ. මොනවද කියලා දන්නේ නෑ. මැනිකර නාලේ වල ලැබෙන බෝත මොන බීජ කියලා ඉල්ලනවා. නැගරත් වෙනවා දන්නේ නිසා. ඉතින් අපි කියන්නේ නැතුව එළු මස්කිනල සුප් හදලා පොර. ඒකට රසයි. දන්නේ මොකද කරන්නේ කියලා. මට තේරෙනවා ඔයගොල්ලෝ පරිජනම් කර කර හිටියන ඔතෙන්ට වැටුණාට පස්සේ මොකක්කත්ම සීමා නැහැ හයියත් තියෙනකන් තමයි අපි ආයෙම ඔක්කොම තේලි බෙල්ලි කරන්නේ. ඉතින් වැටුණාට පස්සේ ආයෙ මොකුත් නැහැ කියලා වැඩක් නැහැ. ඒ නිසා මේ මාන්නයක් විතර වැඩ කරනවා නෑ යා කරනවා. ඒක විතර හැම කෙනෙක් ඇසුරු කරන්නත් එපා කියලා. මේයි සත්‍ය මේක බොරුයි කියලා කවුරුද කියනවනම් භයාමානක පුරුෂයෙක්, අසත් පුරුෂයෙක්. තමන් යන ගමනේදී තමන්ට සත්‍යය හිතින් දෙකම යන්න. ඒකට පුත්‍රයන්සේ සාක්ෂි කරගන්න. සත්පුරුෂය සාක්ෂි කරගන්න අනුන්ගේ වටෙන් ඉරි ගන්න යන්න. ඒක ඊතාවත්ම කැත නිින්දිත පාහර තුච්ච මොකෙමන දහපතුරක් පට්ටට දුරයි. එච්චරයි මට කියන්නේ. ඉතින් කාර්යවත් මානසික පැත්තට අත තියන්නේ වා. කිලෝරක් ඇති දුකක් උපදවන. එයන් ගහන්නේ නක්ෂත්‍රය ලියනකොට තල්කොළ දුරනේ මෙන්න තල්කොළ. උඹට කැමති නම් කරව මට ප්‍රශ්නයක් නැහැ. උඹට තකට තන මම දීපම ගණන් දැනගෙන ඉවත ගැන තත් එකයි ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තා වගේ. මේ ඒක නම් මගේ කරගත්තට පස්සේ තමයි මේ ශාස්ත්‍රයේ මටම ගැලපෙන ගතිය. මේක නම් සමාජයේ මේ සමාජයේ මැදපා. මගේ මෙතන නැහැ සමාජයේ ජීවත් වෙන. මොකද කවුරුත් සමාජයක් කියලා මට ඉන්නපා නීති පත්‍ර හදන්න. ඉතින් මම යන්නේ නැහැ කාටවත් දෙකට න්‍යාය පත්‍ර හදන්න. ඒ පාඩම නිදාසක් තියෙනවා. එයා දන්නවනම් ඒකේ පසුබිම් වල විදගත්තා. එයා හුවොත් මම දන්නේ දෙකියන්නේ. පිළිගන්න පිළිපදව කියන්නේ. යාට කරන්න තියෙන අයිතිය තියෙන නිසා අදින දාර්ශනිකයෙක් කියලා තියෙනවා උඹ මගේ මතයට 100% විරුද්ධ වෙනවා. නමුත් උඹ මත ප්‍රකාශ කිරීමේ අයිතිය වෙන්නේ මේ මත ප්‍රකාශ කිරීමේ අයිතිය වෙන්නේ මගේ අවසාන ලැබෙන දුක සටහන. අද විශ්ව කතා කරන අයිතිය තියෙනවා කතා කරන මම අවසර දෙනවා ඒ අයිතිය නැති කරන දෙයක් නෑ. මේකයි agree to disagree කියලා කියන්නේ මේකයි. we agree to disagree. no problem. no problem. අතිගරු ස්වාමීන් වහන්සේ සෝවන් වූ අයට ඉන්පසු මාසයකට යුතු අයුරු පහදා දෙන්න. ඔබ මහන්සි තනි කපල කියන්නේ. මොකද සෝවන් වුණා. අවුගනේ පව් කියන ඉතින්. ඒ ජලි කවුලේ ඉඳ ගන්නකොත් අති පූජනීය ස්වාමීන් වහන්සේ විපස්සනාවේදී අකින් චන්න ආයතන කියන්නේ කොහොමද? කියන්නේ නැහැ මල්ලික සද්දයි. ලියලා ලියලා ලියලා කියවන්න බෑ නැති ආනික් කරගෙන කොහොමද කතා කරන්නේ? සත්‍ය ගැන වෙලක් ස්වාමීනි. හරි හරි. ගිය විට ත්‍රිලක්ෂණය මෙලි කළ යුතුයද? එහෙම නැත්නම් නිකම්ම බලාගෙන ඉඳීම සුදුසුද? කොතෙන්ද ගියාම? <laughs> ඒ ප්‍රශ්නේ නේද සම්පූර්ණ තෝල් කියන්නේ නම් නෑ දැන් සාමස දන්නවනේ. නෑ. මම දන්නේ නෑ. අපත් කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න කියවමු මුලින්ම. විපස්සනාවේදී ආත්ම සංඥා ආයතනෙ කියන්නේ මෙලියගේ සාමස කියන්නේ මම කියන්නේ. හරි ඒක තමයි ඉතින් මම කියන්නේ නෑ ඒක වැරදිද? ඒක කියන්නේ මම ආත්ම සංඥා ආයතනයට කියන්නේ කොහොමද? ආයතනයට ආයතනය කියන්නේ කොහොමද? කියන්නේ කොහොමද? ඉතින් ඒ ප්‍රශ්නේ ඇහින්නේ නැතුව කොහොමද මේ උත්තර දෙන්නේ? මොකද්ද මේ? කියන්නේ කොහොමද? කියන්නේ කොහොමද? එහෙම එහෙම කාටවත් කියන්න ඕන ගමන් නැහැ. මේ තමයි තියෙන එක විස්තර කරන්න. ඔය ඒක නමට ගැලපෙන්න පුළුවන්, වෙන රාමුකට ගැලපෙන්න පුළුවන්. මේ මොකක් ගැන මේ කතා කරන්නේ? ඉතින් මේ බබා හම්බෙන්නේ ඉතල කොහොමද කීන්දරේ හදන්නේ? බබා ඉතල බලන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? ඒක කතා කරන උගුරේ දෙයක් වචනෙන් හේතු වල කතා කරන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන්නේ නැත්නම් උත්තර දෙන්න ගිය ගමන් අනවශ්‍ය ප්‍රශ්නයක්. අපි ඉස්ලාම් දැනගන්න ඕනේ මොකක් ගැන මේ කතා කරන්නේ? දැන් ප්‍රෝසාලේ විල කතා කරන පුදුමචකින් මේකද කියන්නේ? ආ එහෙනම් ඒකට මේකට ඒ නිසා වැටෙන දේ කියන්නේ මේ මොකක් ගැනද මේ මොන මානසික තත්ත්වයක් ගැනද මේ කතා කරන්නේ රූපයද සත්‍යයද කාන්තයද රසයද තමයි හින්දාද ඒක සතාගත කිරුවොත් නම් හිතයි අපි කතා කරන්නේ කරන අතුකාගෙන නැත්නම් යා පොල් ගැන කතා කරන මෙයා දෙල් ගැන කතා කරනවා යන්නේ කොහෙද මල්ලිකෝ එන්නේ සංනිවේදනයක් වෙන්නේ ඒ නිසා ප්‍රශ්න කරුවෝ අඩු වැඩි කොමල්ලිකාව ආපිට කියන්නේ දැසමත මම කියපු ලියලා තියෙන විදිහමයි කියුවේ ඒක හදන්නේ නැහැ සෙකන්ඩ් ආකින්චන තත්වයට ගිය විට ලක්ෂණය මෙනෙහි කළ යුතුයද? එහෙම නැත්නම් නිකම්ම බලාගෙන ඉඳීම සුදුසුද? නිවනෙන් මෙපිට නිවන විතර අනිත්‍ය දුකනාට දාගන්න බැරිද නෑ නිවනේ මේ ප්‍රතින සෑම දෙම අනිත්‍ය දුකනාට පිට කරයි යටත් වෙනවා ඒ අනිත්‍ය දුකනාක කියන එක නෙවෙයි වැඩි ඒකේ තියෙන අනිත්‍යතාවය දැකලා ඒකේ අනිත්‍ය ලක්ෂණයක් වෙන්නවා යාට ඇතුව නැති වෙන බවක් තියෙලම පැවතිලා නැති වෙන බව කණික දැක්කනම් මේ මුළු ලෝකේ මොනම දෙයක්වත් නැහැ. එහෙම දෙකට අහුවෙන්නේ නැති. අන්න ඒ දේ දැකීම තමයි කරන්නේ. ඒක නදා කියමනේ දැකීම ඉස්සර පසර වෙනවා කියන එක තමයි අදාළක් ඇති. කෙසේ නමුත් ඒ නිවන නම් මේ අනිත්‍යයි කියලා කිව්වට නිවන අත්තර දෙන්නේ නැහැ. අනිත්‍ය නැහැ. ඒ නිත්‍ය දෙයක් නිවන කියන්නේ. ඉන්නේ මෙතන සියලු දෙයක්ම ආරක නිත්‍ය වශයෙන් පෙන්වන්න හදුවට තමයි ඒක ලක්ෂ වාරයක් බලලා බලන්න ඕනේ. ඒ අනිත්‍යතාවය හෝ අනිත්‍ය ලක්ෂණය පේනවා කියලා එහෙනම් ඒක ඉක්මවා කියලා කියනවා. එතකොට ඒක දුකක් බව තේරෙනවා. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නම් භාවනා කරන්නේ මේ සසර පිට කර ගැනීමටයි. දුක්ඛ සත්‍ය මට තුඟා දුකට වැටෙන්නේ ඉවරයි. ඒ වගේම මම භාවනාවේ යම්කිසි තුරක් දක්වා ගිය යෝගාවචරයේදී ප්‍රශ්නය කර මම හරි කැමති දැනගන්න සෝවාන් වීමේදී ඇතිවන වෙනස්කම් මොනවාදයි සහ දෙක ඒ තත්වයට හරියටමපත් උනාද කියන මේ ප්‍රශ්නේ අහන්නේ අයියා වෙන්නවත් අක්කා වෙන්නවත් පාටි දමන්නවත් නෙමෙයි මොනතරම් සතුටක් ඇති වේද සීලේ සම්පූර්ණයි කියලා දැනගත්තම සහ භව ආත්ම හතකට සීමා වුණා කියලා දැනගත්තම මේ නිරාමිස ප්‍රීතියකි අතින් අනිත් පැත්තට බණින්නේ නැතුව කරුණාවෙන් මේ පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. අනිත් පැත්තට අනිත් පැත්තට අනිත් පැත්තට ආපස්සට මේක ඔක්කොටම ඇහෙන්න මම මෙහෙම කියද ඇති කාට හරි පුළුවන්ද මම දැන් මෙතන ඉන්නකොට වැටෙන දේ කියන්න. ඒක සෝවන් කියලා හිතන්නකෝ. සෝවන් වලට වැඩි ගොඩක් වැඩි ඒක. නමුත් කමක් නැහැ. తాවකාලිකව චිත්තක්ෂණයකට හෝ මම දැන් මෙතන ඉන්නවා කියලා මම ඇත්තට මේක අත්දකින්නවා කියලා පස්සේ චිත්තක්ෂණ අපි තව කෙනෙකුට කියන්නේ කොහොමද? කවුරුහරි කියන්නේ උත්තර දෙන්න මම දැන් මෙතන කිරිමොත්තට ආවා. මම සතිය ඉඳලා ඉන්නේ. මම අප්‍රමාදී ඉන්නේ. මම දැන් වර්තමාන මොහොතේ ඉන්නේ කියලා අත්දකින්නේ කොහොමද? අධ්‍යයනය කෙනෙක් තමයි යන්නේ සමානතිය. තවත් කෙනෙක් අධ්‍යයන කෙනෙක් තමයි යන්නේ මේ වක්තරිය දෙක දෙක සම්බන්ධ දෙකයි. ඒ එයන් කොළු විලා යන් කියලා කියන්නේ ඒක කියන්නේ එහෙම නැකත් අකින්න බෑ. එන්න අත්දැකීම් වචෙන් කරවන්න බෑ. මේව දැනට අපි ඉන්නේ කොච්චර බාහිර දැනුම තිබුණාද? දැන් අපි දවස් 7ක්. ඒකට වර්තමාන මොහොතේදී උත්සාහ කරා. ඒ උත්සාහ කරපු කට්ටිය සමහරව එන්න ඇති. සමහරව ආපෙලා ආපුව දැනගන්නත් ඇති. තව සමහරව එන්න ඇති ආපුව නොදැනගන්නත් ඇති. මම ආමන්ත්‍රණය කරන්නේ ආවා ආපු බව දැනගත්ත. ප්‍රත්‍යක්ෂණය කරපු කෙනෙකුට පුළුවන් ද කියන්නේ මේ වම දැන් මෙතන ආවට පස්සේ තියෙන අත්‍යන්තවර පවතින අත්‍යන්ත ලක්ෂණ ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් මොකක්ද කියන්නේ? අද්දකින් මොකක්ද කියන්නේ? මම දැන් ඉන්නේ මොකද? දැන් ඉන්නේ මමයි ඉන්නේ මෙතන ඉන්නේ. වෙන තැනක නෙමෙයි. මම දැන් මෙතන ඔය ඒක නිසා ඒකේ අත්දැකීම මම දැන් මෙතන ඉන්නවා මේක දන්නවා. මම මේක සතුටුයි බුදුආගම කියන දේ මම කරා. මම මේක සමාදන් වෙනවා. එතකොට මම මෙන්න මේකයි අත්දැකේ. හුස්ම නැතුවත් එතෙන් යන්න පුළුවන්. ඔය හුස්ම නැතර වෙච්ච වෙලාවෙත් මම දැන් මෙතන ඉන්නේ ඒක හුස්මේ අත්‍යන්ත ලක්ෂණය. හුස්ම තියෙන එකත් හොඳයි. අර හුස්ම නැත්තත් ඉන්න පුළුවන්. ඒක නිසා අපිට හුස්ම 100ක් මුළු භාගයක් හුස්ම ඉස්තර කරනවා. තව කොහොමද කතා කරන්නේ? ආදර්ශමත් විදිහට සලකන්න මට නම් සහතික කරගන්නේ කොහොමද? මම දැන් මෙතන ඉන්නවා. ඊට පස්සේ මම අහනවා කවුරුද මුස්ලිම් මංච කරේ කියලා. අයියා උඹලක කන ගණන් ඉන්නේ. මෙඩිසින් එක පන්නේ. භාවනා කරන කොහොමද ඔය වැටෙන්නේ කියලා. ඒකට මම ඔහුට කියන්නේ කොහොමද අවංකව. මම භාවනා කරනකොට මේ මම හිතනවා කොහොමද මෙන්න මෙහෙම අත්දකින්නේ කියලා. සිද්ධාර්ථ කරගන්න බැරි. ඉතින් ඒක දැන් අර දන්නේ නැති මනුස්සයෙකුට කිව්වොත් එහෙම නොමගෙන එක නෙවෙයි අර මොනක්වත් දන්නේ නැති වෙනවයි කියලා කිව්වොත් යාට වෙන නිදාගත්තයි කියලා බොහොම හිතන්නේ. බීලපත් තුනයි කියලා දන්නේ කොහොමද? හිප්නොටයිස් කරනවා කියලා දන්නේ කොහොමද? ඒක නැහැ කියලා කියන්නේ. මොහොතෙන් මොහොත වෙන දේවල් බලාගෙන සිටිනවා ඒ මොනවද වෙන දේවල් උස්ම තුනී වෙනවා ඊට පස්සේ අර මෙන්ටල් ඉම්ප්‍රෙෂන් එක ඉතරයි තියෙන්නේ ඔය කියන්නේ සීරීස් එකකට කිව්වොත් කීයටද එක චිත්තක්ෂණයක් කියනවා මේ විදිහට මෙහෙම වුණා කියොත් අපිට කීයටද දැන් එක චිත්තක්ෂණයක වර්තමාන හිත ගියා ඒ විලාසිත චිත්තක්ෂණ ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි නෑ ඒක කරන්න කියන්න බෑ අපි පොළු වෙනවා. අපි ස්පෙල් බලන. ඒ ශක්තිය තරම්ම ගැඹුරුයි. අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන් කියලා ඔක්කොටම නෙමෙයි සමහරකට පුළුවන්. නමුත් ඒක කාටද කියන්න ගිය ගමන් අර අත්දකින්නට වැඩිය මාර්ථයක්වත් නැහැ. ඉතින් ඒ වර්තමාන මොහොතට ඉන්න පුළුවන් නම් ඉතින් රෝහන් වෙන්න පුළුවන් කියන එක ඉච්ච මහලකම මාර්ගයක් නෙමෙයි. මොකද ඒක තව චිත්තක්ෂණ ගන්න එක විතරනේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. දත්ත චිත්තක්ෂණය ඊගාවට ඊගාවට ඊගාවට ඥාන දත්තක සාක්ෂාත් කරගෙන වෙනවනේ ඒක. තවුරු වීමක් සමාදන් වීමක්. නමුත් මේ සෝවාන් වෙච්ච කෝ දැන ගන්න කොහොමද මේ වර්තමාන මොහොතේ හොඳටම අත්දකින්න දෙයක්වත් අපිට කියා ගන්න බැරි නෑ. කොහොමද කියන්නේ? කියන්නේ නැස්චාර්ත්‍ය විතරයි. ඒ අත්‍යර්ථයෙන් කියන්නේ. මැරිලා නැති බව දන්නවා. ඉතින් ඉන්නකොට මම මොකද්ද ඔය කියන්නේ? මට හොඳට තේරෙනවා මැරෙන්නේ නැහැ කියලා. නිින්ද කිල්ල නැති බව දන්නවා. ක්ලාන්ත නැති බව දන්නේ ඉතින් අනිත් එක්ක නඩ කොහොමද අපි කියලා දෙන්නේ මම මැල්ලලා මම නිින්ද කිල්ල මම ක්ලාන්ත වෙලා නැතුව මම දන්නේ. ඉතින් අනිත් එක දිහා මත් වාඩි වෙලා බලපන්. මේ පිටිට තියෙන හැම ලකුණක්ම සංඥානිත කරයි. ඉන්නේ පිටේ යාචාසසාජ වෙනවා. වෙන මොනවා කියවක්වත් මේ ජීවිතය අපේ මේ භවයේදී දාගත්ත සංඥානිකයි. මම හොඳට බලනවා මේ නැද්දක අහගෙන ඉන්නකොට මෙරිලස් බවට හැම වෙලාවෙම සයියක් සයියක් පාස සංඥා නිකුත් කරනෝනේ. බැරිලා නැහැ. දුන්නේ ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා සුදුම නැස්චාට්ටේ නිකියන්න පුළුවන්. ඒක තමයි අධ්‍යාත්මික උදාහරණ දෙක වෙච්චන. ඉතින් මේක පුළුවන් නම් ඔබ පුරුෂයෙක් නම් ඔබට අධ්‍යාත්මයක් තියෙන කොන්දක් තියෙන කුද්දිකට පවත් කරපන් ඉවරයි. එකක් තමයි මේකට යන්නේ එක. ඒක තමයි අපි මේ වැඩමුළු කියන බලාපොරොත්තු වෙන්නේ. යන්නේ ඔක්කොටම කියන පුළුවන් නම් වර්තමානයි. ඊට පස්සේ කියන අපිට පිට කොන්තක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. අපිට සීලයක් තියෙනවා. සතියක් තියෙනවා. ওই චිත්තක්ෂණේ ඉන්න චිත්තක්ෂණ කඩා ගන්න නැතුව විනය මේ උපයෝග දෙ රැකගන්න. ඊගාවට රැකගන්නේ නැහැ. එච්චර වෙන උගේ වහාලු දැන් ඕකේන බාධාවල් බුදුන් දත්තකයි මටත් එකයි දේවදත්තටත් එකයි. ඒකේ සීමාවක් නැහැ. ඕක ගැන කතා කරන්න යන්න එපා. ඒ දී වතුර යටින් ওই ගින්දර අරගෙන ඵලයක්. ඔය ගත්ත චිත්තක්ෂණය දිගට පවත්තන්න. ඉතක චිත්තක්ෂණය කද්දකින් වගේ නෙවෙයි. ඒක ඊගා චිත්තක්ෂණ යන්න පුළුවන් දැන ලොකු පෞරුෂත්වයක්. ඒ වගේම තමයි ප්‍රත්‍යක්ෂණය කරනවා. මේක මේ මොන ලකුණක්වත් නැහැ නේද ඔයාලට. මගේ පරණ ඊයේ කරපු අත්දැකීම වැරදි ටික විතරයි මට මට පිට වෙන්නේ. ඒ නිසා මේ චිත්තක්ෂණය මම වැඩිලා මට නිින්ද ගිහලා මට ක්ලාන්ත වෙලා නැති බව. එක දිගට පවතින පිවිතුරු මනසක්. ගෙම්බල මනසක්. හිත ක්ෂේම භූමිය. ඒක මේ සුවන්වලට බොහොම එහා. මේ කියා ගන්න බැරිුණා කියලා මේක අඩුවක් තේරුම් වෙන්නේ නැහැ. මේ කියා ගන්න බැරි වුණාට අත්දැකීමට අර අවචාරට ලක් වෙන්නේ නැහැ. කියන්න ඉල්ලන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. පරමාර්ථ නම් කොහොමදක්වත් කියන්නේ. ඒකට කියන අතක් අවචරයි. කියන්න උත්සාහ කරපු ගමන් මේක සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. ඉතින් අපි මේ සෝවාන් වෙනකොට කොහොමද ඒ කාර්යයට මේ සිටි පාසෙච්චාම කොහොමද ඉච්චි පාසෙච්චාම කොහොමද කියනවා. ඒකෙන් තමයි අපේ හිතේ තියන්නේ අපේ හිතේ ඉල්ලනවා මේකට උපමාන ඉල්ලනවා. ජර්ජිකේ මේ උපමානකට යටක් නම් ඒක තුච්චයි පාරයි සෙකන්ඩ් හෑන්ඩ්. ජර්ජිකේනෝ අක්ඛේය සංජිනෝ සත්ත අක්ඛේයස්මින් පටිච්චිත අක්ඛේයස්මින් ත්‍රිඥාතං මාත මච්චති යන්ති මච්චු. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා. ප්‍රකාශ කළ හැකි ප්‍රකාශ කළ හැකි හැම දෙයක්ම කෙලෙසයි. අක්කේ සංගිනෝ සත්‍ය සත්‍ය ජීවත් වෙන්නේ දාන්න දෙමත. අක්කියසෙන් පතිරිතම මනන දේව තමයි මම මාන්න පදනම් කරලා තින්නේ. මම යා පදනම් කරලා තින්නේ තණ්හා පදනම් කරලා. අක්කේ අක්කියසෙන් අපරිඥ ඒ නිසා දන්නේ නැත්නම් මේක ප්‍රිසන් එකක් කියලා. ඒක ට්‍රැප් එකක් කියලා. ඌ මාර්ගෙ පැත්තට. ජීවිතේ යනකොට කියන්න බෑ. කියන්න බැරි නිසාම ආධ්‍යාත්මික ඉතින් ඒකේ තුවන් වෙනවෝ සකදාගාම වෙන්න ඕන කියලා මේ හොයන්න හදනවා කියන්නේ නම් කරන්න බැරි දෙයක් නම් කරන්න හදනවා වගේ. ඉතින් මේ තමයි හිතේ තියෙන නොකරන දාපදුර පට්ට වඳුරු ගතිය මේ නමකින් කෙලසන්න බැරි සුන්දර නිවනකට ගිහිල්ලා අපි ඒකට නමක් දෙන්න. ඒක පුළුවන් නම් බලන්න කතා නොකර ඉන්නේ. ඉතින් යන්න බලුවා නම් ගිහිල්ලා දුවාන්තරම් බලනකොට නම් කරන්න ගිය ගමන් ඕක කෙලෙසෙනවා. ඒ නිසා කියලා කියනවා the tao which can be explained is never the eternal tao කියලා චීන කතාවක් කරනකොට විස්තර කළ හැකි දේ කවදාකවත් පරමාර්ථ සත්‍ය නෙවෙයි. විස්තර කළ හැකි දේ සැකන්නේ. ඒක තුච්චයි. උදාහරණ කියන්නේ හැම ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලෙසිලා තියෙනවා. මොකද අයිතිවාසිකම් ගන්නකම නමක් ගන්න ඕනේ. නමක් නොදා කියන කෙනෙක් පිවිතුරු දෙයක්. කාටවත් අයිතිවාසිකම් ගන්න බෑ. ඕන කෙනෙකුට ගිහින් එන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුත් එතන ඉන්නවා. ධර්මෙත් එතන ඉන්නවා. ඒක අපිට ඕනේ මේ මම සෝවාන් වුණා කියලා කියා ගන්න ඕන කම නෑ. එතන දීගොන අලුතක් තේරුවක් ඒක පුච්චිලක්. ඉතින් සෝවාන් මිනිකට වැඩි රුකුයි කියලා හිතා ගන්න. වර්තමාන හිත පවත්තන. මේ විදිහට කටට මට ගඳෙන් කීයේදී පුළුවන් වගේ. අනේ ඔක්කොම වැත්තක තියලා ඔය ඔක්කොම තිරුවිට ගදනවා ඔක්කොම මේ තාන්නමාන දැනුම් පැත්තේ වර්තමාන චිත්තක්ෂණ තව එකක් කිස්රහින් ගියා. තව චිත්තක්ෂණයක් තියෙනවා. ඇදී ගන්න. ආයෙ කෙලි දෙන්න පුළුවන්. ඒකට ගන්න මොකුත් කියන්නේ නැහැ. ආයෙ දෙන්න බලන්න. ආයෙ දෙන්න කෙලි තියෙනවා. බලන්න ඒක තව චිත්තක්ෂණ දෙක තුනක් නෙමෙයි. ආයෙ කෙලෙසි. ආයෙ කියන්නේ මොන නම ඉල්ලනවා කියන්නේම කෙලෙසින්නේ. වහුණකට හිතෙන ඉල්ලනවා. දාන්න බෑනේ. ආනේ විදිහට මේ තමන් මේ ලබලා තියෙන ආධ්‍යාත්මය තමන් මේ දැනට බුද්ධ විදින එක නමකින් කෙලෙසෙන්න දෙන්න එපා. නම් කරපු බණ ඒක ඉහළ තිබ්බා. කක්ක. ඒ පන්නදී යන්නත් බැලන්ස් පිට කියන්නේ අසුආදා ධර්මසංගේ නම් කරපු දෙයක් තමයි නම් කරලා තියෙන්නේ. ඒක අල්ලගෙන නම්ුණාම ලබන්නේ නෙවෙයි. මේකක් තියෙන එකක් අයින් කරගන්නයි. ඒ නිසා අපි දැන් මේ ඒ ධර්මයක් කෙලස් ඇති කරන්න උදව් කරගන්න. ඒ මම මෙච්චර ගන්නවා අච්චර ගන්නවා කියලා නම්බුනාම කරගෙන ගියාම ඒකෙමුත් කෙලස් ඇති කරනවා. ඒ නිසා අපිට ඕන කරලා තියෙන එක එහෙම කරන්න පුළුවන්. නොකරන්න පුළුවන්. ඒ නිසා ලේසි ක්‍රමයක් එහෙම නැත්නම් ඕනකට ලේසි කරනවා කියලා මට අමාරු දොස් කියනවා. මම සාමාන්‍ය කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒකට නිවන කියලා තමයි කියන්නේ. එච්චර මොකක්ද? අල්ලමුගේ ට්‍රික් නම් ඒ තමන් ඉගෙන ගන්න පුළුවන් දන්න බව දන්නවාද කියලා වැඩක් නැහැ. පොත යන්නේ නම් බලාපොරොත්තු ඉන්නේ නැහැ මොකක්වත් නම් නම් කිරීමක් නම් තමයි යෝජනා ඉස්තර කිරීමට. ඉතින් ඒ ඉස්ලාම් දැනගන්න මම දන්නවා. අන්න ඒක තමයි ලෝකෙට ලොකුම පිළිය. එන්නම ලොකුම පරමර්ථ ධර්මය. දැන් ලොකුම මාර්ගඵල ඥානය. මට මේකට මෙච්චර ඕනේ නම් මට පුළුවන් මේක ඊගා චිත්තක්ෂණයට ගෙනියන්න. මට පුළුවන් තව චිත්තක්ෂණයට ගෙනියන්න. ඉතින් මේක ඕ 6 6 අවුරුදු 6 ළමයෙකුට කියලා දෙන්න පුළුවන් කියලා. ඕනම ආගමක් තියෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. හැබැයි අපි පිළිගන්නවා. එයා පිළිගන්නේ ආයකට අනුව ජීවත් වෙනවා නම් ඒක එච්චරම නෑ කියන්නත් හොඳ නෑ අමාරු නෑ කියන්නේ නරකයි. මොකද ඒ තරම් ලෝකේ distractions ඇති. නමුත් මේ මේ පාර හදාගත්තා පස්සේ distractions ඔක්කොම මුද්‍රක කියන මේ සතිය තරම් කුසලයේ තරම් මොනම කෙලෙසක්වත් බලවත් ඕනම දෙයක් කපාන යන පුළුවන් සතියේ. කුසලයේ කොහොමද අකුසලයට වැඩිය බලවත් වෙන්නේ නම් අකුසලයේ ජනගහණය වැඩිකම නිසා කුසලයේ අනපත් කරනවා. කුසලයේ ජනගහණය අඩුයි. ගහණය අඩුයි. නමුත් කුසලයේ බලවත් වෙන කුසලයේ කෙනෙක් නම් දැනුවත් වෙන්න මම ඉන්නේ කුසලයක ඔය මොන අකුසලයක්වත් වටන්නේ නැහැ කියන ආත්ම විශ්වාසය. ඒ ඒ තමන් පිළිබඳ තාක්ෂණ විශ්වාසයක බුදුරජාණන්සේ පුදුම ආධාරයෙන් මගේ පුතා මගේ දුව කියලා කියන ශාක්‍ය පුත් ශාක්‍ය දීලා නෑ කියනනේ අයියෝ මට සිල් කරකෙන්න අයියෝ මට සතිය නෑ අයියෝ මට පිට ගියන අයියෝ නැගෙන නත්තකින් නොබදන්න දෝ කියන්නේ බැරිදී වල කතා කරන කිසි කෙනෙක් බුදුරජාණන්සේගේ ලයිස්ට් එක ගන්නෑ ඒ දැන් රෝවන් මෙන්න කතා කරන්නේ හොඳයි මම කියන්නේ එපයි කියලා නමුත් බලන්න මේ මම දැන් මෙතන කියන එක පොයි කියන ප්‍රශ්න ටික අහලා කොහොමද මන් දන්නේ මම දැන් මෙතන ඉන්නවා කියලා. දැනගන්න බෑ. උපමාවක් කියනවා. සමහර විටක ඒක උදව් වෙන්නේ තියෙනවා. අපි ඇහැට මුළු ලෝකෙම දකින්න පුළුවන් වුණාට ඇහැට ඇහැ දකින්න බෑ. ඒක දකින්න කණ්ණාඩියක් ඕන. සෝ බලංකාරේ නෝනේ. තමන්න දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ක්‍රියාව කැඩපතට ගෙවිලා ඉතින් බලහින්ද ඒකට අපි අපි හිතනවා මගේ හැමම දකින්නේ ඇහෙන්නගෙන මම හැබැයි ඇහෙන් සියලු දකින්න ඇහැ ඇහැට දකින්න බෑ ඒ වර්තමාන මොහොත ආවට පස්සේ තව වර්තමාන මොහොත ආවට පස්සේ තමයි ඒක වර්තමාන මොහොත හිතියද මොනම දෙමලකින්වත් කාටවත් කියලා දෙන්න බෑ ඒ නිසා මේක ගැඹුරු ඉතින් කාටවත් දෙන්න බැරි නිසා අපිට ඒක කොමර්ෂලයිස් කරන්න බැරි නිසා කිය කරේ හම්බ කරන්න බෑ මේකද බඩුවක් පොළොට දාලා විකුණන්න බෑ මේකද ඉතින් අපි ඊට වැඩිය හොඳයි කියලා හිතනවා මේ අර්ථපල්ලලයක් යන තියාගෙන එක තප්පාන් කෑල්ලා ඩොලර් එක ඒක ගණන් කරනවා කොමර්ෂලයිස් කරලා කොමොඩිටි රකන්නේ මේක කාටවත් බිස්නස් එකක් කරන්න අපි එන්නේ අපර ස්වාමීන් වහන්සේ ගිරිමාර්ග සූත්‍රයේ ඇති දස සංඥා හැර අනිත් සියලු සංඥා සතිපට්ඨාන සූත්‍රය අරන්දුද? සංඥා කීයක් තිබෙනවද? නෑ සංඥා කියන එක කිලෝරක් නෑ. මොකටවත් කරන්න සංඥා කියලා කියන්නේ මොහොතක තියෙන දැරවල්වා. ඕක ගණන් කරන්න බෑ. ගණන් කරන්න යනවා කියලා කියන්නේ කෙලෙස් සමාදන් වෙනවා. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. සංඥාව බව දන්නවා නම් එච්චරයි. ඒ වගේ ඉලක්ක ගන්න හදන දේ සංඥාවට අඩියක් දෙන්න. අපිට ඕන කරන්නේ සංඥාව බව දැනගෙන අයින් කරන්න මිසක් ආ. ඒ වගේ අනුව ගණන් හදාගෙන ආඩම්බරකම් කියන්නේ නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විභව තණ්හාව යන පැහැදිලි කරන මේ කර්මමේ ඉන්න සිටිමි. එය ඇතිද නැතිද බව හඳුනාගන්නේ කෙසේද? පිරුවන් සර්. ඒකට යන්නේ ඉස්සෙල්ලා මම කිව්වේ ත්‍රිත්‍ය ප්‍රශ්න අහනවා. කාම තණ්හාව සහ භව තණ්හාව ඩිෆයින් කරුවොත් ඒකට සාපේක්ෂව පුළුවන් විභව තණ්හාව විස්තර කරන්න. අපි ඉහළට පල්ලහට එන්න බෑ. අනුපූර්ව පිළිවෙලේ මම කාම තණ්හාව දන්නවනම් කාම භවය කියන එක දන්නවනම් කාම යෝග කියන එක දන්නවනම් කාම භෝග කියන එක දන්නවනම් ඊට සාපේක්ෂව තමයි භවය දැනගන්න පුළුවන්. ඊට සාපේක්ෂව තමයි භවය. නිසා ධර්මඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඒක. ඒ පැත්තේ මෙහෙටෙන්න බෑ. පුළුවන් තරම් තමයි කාමයේ ඉන විලාට කාම ඡන්දේ වශයෙන් වස්තු කාම වශයෙන් කාම ගුණ වශයෙන් ඒක පිළිබඳ පූර්ණ අවධියකින්ද ඒතුළු තමයි විභව ගන්න ආශා භව ගන්න ආශා විභව ගන්න දැනගැනීමේ හැකියාව ඇති වෙනවා. නිසා ප්‍රධානම පරමාර්ථය ප්‍රධාන යුතුයකම තමයි කාම තණ්හාව සංඥා වශයෙන් හෝ කාම ගුණ වශයෙන් එනකොට ඒක පිළිබඳ පුළුවන් තරම් අවදි වෙන එක තමයි මේකට තියෙන සාක්ෂි. ඊනත් ස්වාමීන් වහන්සේ මාර්ගනාම කිතාමත් ආධුනිකයෙක් වූ මම මෙම රිට්‍රීට් එකට පැමිණි භාවනාව වැඩි වැඩි යුත්තේ කෙසේද? මාහට සුදුසු භාවනාව කුමක්ද යන නිවැරදි ගුරු උතුමකගෙන් දැන ගැනීමටයි. මා භාවනාව වඩනවා යයි මම කියන්නේ නැත. මාන භාවනා වැඩිමිට උත්සාහ ගන්නා අපෝ කෙනෙකු පමණි. ප්‍රශ්න 1. අද රිට්‍රීට් ඉවර වී ගෙදර ගිය විට මා නැවත සුපුරුදු එදිනෙදා ජීවිතයට පිවිසෙනවා. ස්වාමීන් වහන්සේ දිනකට කොපමණ වේලාවක් කොපමණ වාරයක් සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව පුරුදු කළ යුතුද? මේ මේ ඊටම ආධුනික අවධියේදී දෙක භාවනා පරිණාමයකට උත්තරේ 5 විචයතරයි විනාඩි 30ක් දවසට දෙන්නේ දෙන්නේ භාවනාවට වැටෙන්නේ පණෙන්සා සක්මා. සුසුම කාලයේ ලෙස ඔබ වහන්සේ උපදේශයක් හැටියට අදහස් කරන කිසියම් කාලයක් ඇද්ද උදේ පාන්දර සමස නෑනින්දට පෙර යනාදී වශයෙන්. ඔන්නෝසෝ පිටියේ තියෙනකම්. දිගටම කරා. තුන සිහිය සත්‍ය වර්තමානයේ ජීවත් වීම සිත වර්තමානයේ තබා ගැනීම නම් මේ රිට්‍රීට් ගැනීම. මේ රිට්‍රීට් එකේ භාවිතාව ප්‍රධාන මාතෘකා සතිය පිළිබඳ වහන්සේගේ දේශනාවල සවන් දුන්නේ. එහෙත් තවමත් සිහිය සතිය වර්තමානයේ සිටීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත. මේ ගැන පහදා දෙනු මැනවි. ඒකදී කියනවා සතිය නැති බව දන්නේ කොහොමද කියන එකට මට කවුරු හරි මේ ප්‍රශ්න කරු උත්තරය දෙනවා. මම දැන් සතිය නෙවෙයි කොහොමද දන්නේ සතිය නෙවෙයි කියලා. සතිය තියෙන වෙලාවේදී අහන එකට මම ඒක ප්‍රශ්නේ බහනවා. සතිය නැති වෙලාවේදී නැති බව දන්නේ කොහොමද කියන එක දැන් දන්නවනේ මේ කියන විදිහට මේක පොඩ්ඩක් ඩිෆයින් කරන්න. එතකොට සභාවට මේක ඇස්සරවන දෙයක් වඩපත් වෙනවා. සංඝස උදාහරණයක් දීලා තුනක කියලා ඉන්නද? එළවලු කපන විට පිය අත පිය අත ඒ ඒ සම්මුල ලිපේ තව ව්‍යංජන එකක් දෙකක් ගැන බලනවා. ඒකකුත් හදනවා. ඒ අතර ෆෝන් කෝල් එකක් ආවොත් ඒකත් ආන්සර් කරනවා. මා ජීවිතේ වර්තමානයේද සක්‍රියද 100ද වෙන්න මෙයයි මට අපහැරෙන්නේ. දැන් මේක න accountable වෙනවා. පොත් බුක් කීපින් එක කියලා තියෙනවා සත්‍ය කියලා. මගේ ප්‍රධාන කාරණා මේ ලෝක කපන්නේ. ඒකට ඇයි පොතේ මම මාළු උතුරනක් කියලා බලන්නත් ඕම් කොල්ලේ ආවොත් බලන්නත් ඕන. ඒකට හොඳම දේ තමයි මම මයන්ගේ ඉන්න මිනිස්සුන්ගේ කතාව. ඒ මනුස්සයා මයන්ගේ බස් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවලු අම්පාරේ. ඉතින් පට්ටවුව බුලත් කක වාඩිලා ඉන්නවලු දැන් පස්සේ ඉන්නවනේ අනේ ඒවලු දැන් 11ට විතර තිබ්බා ඒක බෑ දෙකකින් පමණයි ඉතින් මම ඒකවල පිටිපස්සේ ගිහිල්ලා කරන් දැක්ක නිසා ඒක කඩේට ගිහිල්ලා ඒවලු ප්ලේට් එක ගන්න. අන්න කඩේ ගිහිල්ලා වඩේ. ඒ වඩේකුත් කන්නවා. ඉතින් මම සර බුලත් ත්‍රිස් ගන්නත් අප්චු. ඉතින් බුලත් දෙක අහකට දාලා. අනිත් සැකේ වඩේ කරනවා මම ප්ලේට් එක ගන්නවා. ඒක නිල වැඩි වුණාට පස්සේ දැන් ප්ලේන් ටිකක් තුල උලත් අක්ක මම අඳු කරලා දිනවා. ඒක මිනිහට කරන්න පුළුවන් නම් ඒ තමන් කරන වැඩේ පිළිබඳව accountability කොහොමද කියන්නේ? ප්‍රධානීන සංපායති. තමන්ගේ චරිතයෙන් සපෙලා කියන්න පුළුවන් නේද? ඒක තමයි සත්‍ය කියන්නේ. අපි පවු කරන වෙන්න පුළුවන්. පින් කරනවා වෙන්න පුළුවන් එකක් එකවරකට කරන්න පුළුවන් දෙක තුනක් කරන්න නෑ මේක සපේලා කියද අපදානෙන් සම්පායය. ජනන්ති අපි ලොකු දාන්තේ පරිවර්තනයේ ජනතෙන් සම්පේලා කියනවා. කවුරුර එළෙන්නකොට මොන සත්‍යයක්ද තියෙන්නේ බලපන්නේ ලෝලුක් කරනවා එළින් බලනවා බබත් බලනවා ටෙලිවිෂන් බලනවාද වෙන්න පුළුවන් කෙනෙකුට චෝදනා කරනවා මම එළියට කපන ප්‍රොබ්ලම් දන්නේ ඒ දැනකොට අර කද්දෙත් මට කැන්සල් ගන්නවා ඇහෙනවා මේ අලු උත්තරනවා නැද්ද කියලා ටෙලිවිෂන් එකක් ටෙලිෆෝන් එකක් ආවොත් දුවන්න ඕන බව දන්නේ ඉතින් මම මේ වෙනකට වැඩි අර එළියට විතරක් කපනවට වැඩිය ෆුල් ඇලර්ට් නේ දැන් ඊක අවධානය තියනවාද එකක් ඒ ඔක්කොම පොසිබිලිටිස් විතරයි ඒකක්වත් තම කැලැප්ස් වෙලා නැහැ කැලැප්ස් වෙලා තියෙන්නේ මේකේ ඒ ඔක්කොම කියන්න පුළුවන් නම් ඒක නියකොට වෙනවක් මට මේ හීනේ කියන මක්ක දාලා හීනේ අනිවාර්යයෙන්ම සිදේ මේ බුක් කීපින් එක තමයි අපි සතිය කියන බාට මේ බුක් කීපින් එක හැම වෙලාවෙම හොඳ දේ පමණක් කුසල විතරක් නෙවෙයි අනේකින් තමයි මේ සාමාන්‍ය ආධ්‍යාත්මික ජීවිතයේ සතිය වෙනස සතිය හොඳ නරකට මායින් කරන්නේ හරි වැරදි මායින් කරන්නේ යුතු අයුතු මායින් කරන්නේ තියෙන ඔක්කොම දිහා evenly suspended attention කියලා කියනවා. එහෙම නැත්නම් choices of awareness කියලා කියනවා. එහෙම නැත්නම් suspended decision කියලා කියනවා. නැත්නම් non reactional approach කියලා කියනවා. unassuming attention කියලා කියනවා. ඉතින් මේට වැඩි කැපැසිටි එකක් අපේ මනසේ තියෙනවා. අපි මේ මේ ටිකයි දන්නේ. සර්වඥාන්සේ පිටපාත වඩනකොට උන්වහන්සේ බලන්නේ බඹයක් දුර විතරයි. යටහිරුනම කවුවක් තරම් ප්‍රදේශයේ සීළු රූප, සීළු ශබ්ද, සීළු ගන්ධ, සීළු රස, සීළු පහස උන්වහන්සේගේ රේඩාර එකට වැටලා තියෙනවා. රේඩාර් ස්ක්‍රීන් එකට වැටලා තියෙනවා. මේ ඇස්තල තියෙන මෙච්චරයි. මේ බලන කෙනෙකුට බොහෝම ශාන්ත දාන්ත. fully collected and composed ගමනක්. රේඩාර් එක වැඩ. ටෙලිග්‍රාම් එකෙන් එයාපෝට් එක ඇතම 35ක ඉන්න ඕනම දෙයක් අහුවෙලා තියෙන්නේ. පේන දෙයක් තියෙන සද්දේ වුවත් වැඩ. මේසුත් යනවා. නමුත් මේ රේන්ජ් එකට එන ඔක්කොම රේඩාර් එකට වැටලා තියෙනවා. ඉතින් මේක තමයි මේ මේ අපි ওই মাল্টি ටාස්කින් වලින් ටික ටික කරලා අපුරුදු කරන්නේ. ඒකෙන් පටන් ගන්න එපා. පටන් ගන්නකොට one thing at time that done වෙලෙච්චා. ඔක්කොම ඉස්සරහට යනකොට මේක සතිය කැඩිච්ච අවස්ථාවක් නෙවෙයි සතිය ඩයිවර්සිෆයි වෙන අවස්ථාවක්. අතුවිච විදි වැඩෙනවත් කරුණා කරලා මේකට අකුල් හෙලන්න එපා. මේකට කකුල් මාතු දාන්න එපා. උන්ට යන්න අරින්න. පුළුවන් තරම් වැඩ අපේ මනසේ හැකියාව අපේ මනස කියන වැරදි. මගේ මනස හැකියාව කවදාකවත් මට තේරෙන්නේ නැහැ. අනිත් කවදාකවත් ජීවිත තුළ අපේ ශරීරික ප්‍රමාණය තේරෙන්නේ නැහැ කියන ওই කන්ද දෙවිසා. නරෙන්ද මොහොතකට ඉස්සෙල්ලා උට අනුතර ඥානය කරන යකෝ බලනකො මගේ සයිස් එක කියලා බොලොක් කඩන්න හදනකොට නැටලයි. අරන්න චිත්තක්ෂණෙ ඉස්සෙල්ලා දාන්නේ මම කවුද කියලා. ඒකනම් මෝට පේන්නේ නැහැ පිටිපස්ස. කන් දෙක පිටලා තියෙන්නේ ඇස් දෙක ඉස්සරහා. මේ කන් දෙක නිසා උට පිටිපස්ස හැල්ලා මම තමයි ගිහලා හරවන්නේ නැහැ. එනිසා හිත කවදාකවත් දන්නේ මම කවුද කියලා. ඒ වගේම භාවනා කරනකොට එක්ක අපි ඌයන්මයි වටයන්මයි දන්නේ නැහැ. මෙවදින් පේන්න පටන් ගන්නවා මේ මනසේ තියෙනවා ඩයිවර්සිෆිකේෂන් කැපැසිටි එක. ඒ කියන්නේ තින් සයිසිං of time and book keeping කියන දෙකේ. කරන හැමදේම accountable. And then we can sharp cut into the time into thin slices or more frames per one second කියලා කියනවා. ඒකෝට පේනවා මේ එක මිනිහෙක් ඇතුළ කී දෙනෙක් ඉන්නවද? ඒක පේන්නේ වගේ. ඒ තරම් මේක thin slice කරලා. ඒක තමයි sharpness කියන්නේ. mindfulness sharpness අපි ඒකේ 100.0 බිංදුව බිංදුව එකක්වත් තානෙක්ස්ලෝ කරලා නැහැ. මුළු 100ට 100 කියව සරවත් ඕනම කෙනෙකුට ඉතින් යන්න පුළුවන් නිසා කර්ණාකලෝක ටික ටික ස්පාර්ක් වෙන්න ඉඩ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඇති ප්‍රශ්නය පෝසාල මානවිකයා බුදුරජුන්ගේ විමසයක පෝසාල මානවිකයාට දෛවෝපගතව බුදුරජුන් හමුදුවා සේම වහන්සේ මෙම සූත්‍රයෙන් තෝරා විතරම් සුමට අයුරින් දේශනා කිරීම කිරීම අපටද අන්තර්ජාලය හරහා ශ්‍රවණය කරමින් ප්‍රගුණ කරන ආයතන අතිමහත් ලාභයි. ගැඹුරු මුහුදේ විසල බවක් මතුපිට රැල්ලක් ඇසුරු කරමි කරමි. ආධ්‍යාත්මික බෝධ සංකෘති බෝධ ජීවිතය ඇසුරු පැහැදිලිව පෙනේ. මේ පිළිබඳව ඉතා පිටියෙන් හා ලිඛිතමානීව වාර්තා කරන්නේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිසා අපගේ ආධ්‍යාත්මික ජීවිතය ඉතා සාර්ථක වූ බව පැවසීමට ඒ විදිහට අපගේ ගෞරව ප්‍රමාණය පිළිගැන්වීමට පිණිසක්. ප්‍රණාමය. මේ ඔබවහන්සේ ඉදිරියේ අප කරන අතිශෝක්‍ය වර්ණනාවක් නොවන ඉතා නිහතමානීව කරන සත්‍ය ප්‍රකාශයකි. මේ සඳහා අරුණ මන්තුංග මහතාගේ කාර්යභාරයටද විශේෂ ස්තුතිය හා පුණ්‍යානුමෝදනාව කරමු. මල්ලිකා අතුරු සංවිධායක මණ්ඩලයේ විශේෂ කැපවීම නොවන්නට අපට මේ අවස්ථාව නොලැබුණු ඇත. එබැවින් අපගේ විශේෂ ස්තුතිය හා පුණ්‍යානුමෝදනාම කරමු. සමත මේ අත්භවයේ වීම උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වීමයි පතමු තෙරුවන් සරණයි. විලා පොසාර පාන්න කැම ඩීමක් කියනවා කොච්චර දිග වේද? එමේ කොහෙද නැත්නම් මනෝවිද්‍යාව 2006කට පස්සේ මේ යන්තම් කොනක් පිටලා අපිට මෙච්චර සන්තෝෂයක් වෙනවා පොසාරමාන බුදුජානක ඉස්සරහට කියනකට වැඩි හොඳ නොකිය ඉන්නේ කියලා. ප්‍රකාශ කරනවා. මොන විදිහකින්වත් ප්‍රකාශ කරන්න බෑ මම පිටිපස්සේ බුදුහාමුදුරු ඉන්නේ ඉඳ මම ෂේ. ඒක නැත්නම් මමත් යට වෙලා. සතුටුයි ඒක සතුටුයි නමුත් ඒක කවදාකවත් ඔබ වශයෙන් බලාපොරොත්තු වෙන්න එපා. කවදාකවත් ඒකේ නොඋනායි කියලා පහක් කියලා සලකන්නත් එපා. කවදා හරි මෙතෙන්ට එන්නතු නිවන් දකින්න බැරි නිසා අපි ඉන්නේ සංසාර පෙරහැරේ. එක එකන එක එක යුතුයකම් ඉෂ්ට කරන සමහර කොඩි කුස්සනවා සමහර පන්තන් කුස්සනවා සමහර බෙර ගන්නවා සමහර නටනවා මඩු බස්නාට ගෙවිලා යනවා. අපේ ජීව මොනවද කරන්න පෙරහැර හැමදාම ඒක නතර වෙලා නැහැ. ඒ නිසා අපි මේ වගේ අහනකොට හිතන්න තියෙන්නේ අපි මේ සංසාපේක්ෂව මේක බලනවා බුදු ගුණ කිව්වහම බුද්ධ කෘත්‍ය කිව්වහම බුදුරජාණන් ලෝකෘතිකු සාංඛ්‍ය කිව්වහම කොහොම හිතන්නේ? එයා ඒකට හොඳම දේ තමයි බුදුහාමරට නිශ්චද්ධතාවයෙන් පූජා කරනවා. අරියවතු නිවාරෝ බුදුරජාණන් දකින්නට නිශ්චද්ධයි. ජනරීක තනකොළ පුරා කතා කරා. මේ කතා කරුත් කතා කරන්නේ අපි අනිත් කුණු හරිනේ. උදාහරණයක් දුන්න කතා කරා බුදු කෙනෙකුටත් බෑ කියන්නේ බුද්ධ ප්‍රතිචින් කම විවර කරන්න කතා කරා. ජනිසද්ද වෙනකොට ඒක ලකු ගැඹුරක් තියෙන එක අකෘත්‍යචරතාවයක්වත් බුදුහාමුදුරන්ට දෙන අකමැත්තක්වත් නෙවෙයි. ඉස්සද්ද භාවයෙන් කියන්නේ කියලා ඉවර කරන්න බෑ. මම කියන්නේ ලියුපිලි වල තරහට නෙමෙයි මම කියන්නේ. ඒ මට තේරෙනවා මේ මොකක්ද කරන්න හදන්නේ කියලා. තමයි ඒකේ උත්කෘෂ්ඨ ක්‍රමයක් තියෙනවා. නිහඬ භාවයෙන් බුදු පුදු අරියවතුනි බාවෝ ධම්මීවා කතා අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කර අවසර ගන්නෙමි ඔබ වහන්සේ නිහිත බුදුන් නැති අපට බුදු කෙනෙක් වෙන්න ගෞදහස් පසු කරන අපි වෙනුවෙන් වැඩම කර බුදු මොවින් පිට වූ ඒ ධර්මය අපට මේ තත්වයට ඒමට පුළුවන් ආකාරයෙන් දේශනා කරන ඔබ වහන්සේ කවුරුන්දයි කියලා මට සිතා ගන්නට බැරි තරමයි කෙසේ කොහොම වෙතත් දිනු කාලය මේ උතුම් වූ සේවය සාසනය දියුණු කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේමයි සියලුම යෝගීන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමි. පිරුවන් සරණයි යෝගී පිරිස. ටිකක් සාදු කියන එක. හරි මාර්විම ගුණ මකුද. අපිට ටිකක් සාදු කියන එක විතරනේ කියන්නේ. ආ අපේ වේගය ප්‍රශ්නස්. අපේ ගාමි සරහව සම්නෑක කම්පුවේ උපාසක පාසිකාවන් වෙතට. ඇයගෙන දවස් ගණන් කාලය නිදන් කොට ඔබ සියලු දෙනා මහත් වූ කුසල් ගෙන දෙන ධාර්මික වැඩසටහන නිමාව දක්වන දවසයි. මේ වගේ දන් පෑන් පූජා කරන්න කරන් නැසත් වැඩසටහන නිවන්නට මොනතරම් මහන්සියක් ගන්න ඇද්දයි සිතා ගන්න බැරි තරම්. ඉතා සාර්ථක ලෙස නිමා කර මේ පින්කමේ පින් බලෙන් ඔබ සියලු දෙනාම දන් පෑන් පූජා කර සියලු සියලුම ඇත්තොත් මේ ආත්මයේදීම නිවන් දොරටුවට දොරටුව දකිවයි අපි ප්‍රාර්ථනා කරන්නේ මේ සදහව චෝණිය පිණිස. ඒ කියන්නේ සංවිධායක සංවිධායක සභාව විතරයි කියන්නේ තියෙන්නේ. ඒක හරියට නැහැ. අනිවාර්යයෙන්ම පාසිකා. නායබල් සැලහැමත් සංවිධායක කමිටුවේ පාසිකා. ඒක ඉතින් ඉස්සෙල්ලා මගේ නම කියන්නේ. තනියම ඉස්සල්ලා කිව්වා. කනවල දෙක ඉන්නේ. මේ පළල කතෝ ජීවි කරන්නේ. එකම රායකනම නම් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නැත්තම් දෙමිටි චර්චා. එච්චරකේ එච්චරට අපි ඉල්ල තියෙන වෙන්න දෙවිය බලාපොරොත්තු වෙන්නේ විනාඩි 15ක් කයිද ගන්න තියෙන එක කර්මාරක් කරාපොත් ඒක ඇටලිස් පාන් දීලා තියෙනවා. ඒ කමනේ කියනවා ගන්න දේවල් වලට පිළිතුරු එතකොට අපිට 11ට 10ට හම් වෙන්න වෙන්නේ ඉඳලා ගියා. අපි නිසා 10 20 විතර වෙනකන් සක්මන් කරනවා. ඒ 10 20 ඉඳලා 11 වෙනකන් 40ක් පරිලෙක පාරණ කරනවා. කිව්වේ තියෙනවා ස්වාමීන් වහන්සේ පර්සනල් දැන් මේකට යනවා. දැන් ලයිබ්‍රරි පිටින් පොඩ්ඩක්. ඒක උනාලි කට්ටිය දින මතක තියාගන්න අපි ඉන්නේ දැන් මගේ වෙලාව කට්ටිය තමයි 45. ඒකට 10 20 දක්වා අපි සක්මන් කරනවා. 10 20 ඉඳලා 11 වෙනකන් මේ පරියන්ක භාවනා කරනවා. ඊට පස්සේ 11ට අපි නිදි. සම්බන්ධ වෙච්ච ජීවිතය